අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා කාලයටයි එළඹිලා වාසය කරන් ශිරුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තේන භික්ඛවේ භික්ඛුනා දන්තේන දන්තමාදාය ජිව්හාය තාලුං ආහච්ච චේතසෝ චිත්නං අපින් අබිනික අබිනිග්ගන්හිතබ්බං අබිනිසීප නිප්පීඩීතබ්බං අபிසන්තාපීතබ්බං තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරණින් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් පාහේ දන්න පරිදි අපි මේ විතක්ක සන්තාන සූත්‍රය එහෙම නැත්නම් මේ බුදුජානනාංශයේ ඉදිරිපත් කළ තියෙන මේ නිමිටි මානසිකර මානසිකාරයේ පැවතිය යුතු මේ පංච නිමිත්ත සම්බන්ධ මේ සූත්‍රය අනුව ඒ ඉදිරිපත් ਸਰවචනාංශයේ ඉදිරිපත් කරපු කාරණා එකින් එක එකින් අපි සලකා බලමින් ආවා. ඉතින් ඒකෙදී යම් නිමිත්තක් යම් අරමුණක් ඉදිරිපත් වෙච්චාම ඒ කෙනාට වැටහෙනවා නම් ඒ තමන් ඇසුරු කරන මේ අරමුණ සහ තමන්ගේ හිතේ ඊට සාපේක්ෂව පිළිබිඹ වෙන චන්දුප සංහත ගතියක් සංහති ගතියක් දෝසූප සංහති ගතියක් නැත්නම් මෝහූප සංහති ගතියක් මේ අරමුණට දැඩි ආශාවක් බැඳෙන ගතියක් හෝ එනතේ ඒ අරමුණ વિશેෙහි द्वේෂය නුරුස්නා ගතිය ගතියක් හෝ එනතන් අන්දමන්ද වෙච්ච අන්‍ය විහිිත වෙච්ච ගතියක් ඉතින් ඒකෙන් තේරුම් අරගන්න ඕනේ මේ අරමුණත් එක දිගට ඉඳ ඉඳ ගණන් කරගන්න බැරි තරම් මනින්න බැරි තරම් කෙලෙස් රාශියක් පහළ වෙනවා. ඒ නිසා පළවෙනියෙන්ම Tamanට වැටහෙනවා නම් යම් නිමිත්තක් හසුකරන මේ විදිහට ඡන්දය, ద్వේෂය, මෝහය පහළ වෙනවයි කියලා අඤ්ඤ නිමිත්තම මනසිකාතප්පා. ඒ නිමිත්ත පැත්තක තියලා වෙන නිමිත්තකට යන්නේයි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ එච්චරම ඡන්දයක්, එච්චරම දෝෂයක්, එච්චරම මෝහයක් පහළ නොවන අරමුණකට යන්න කියනවා. ඉතින් ඒ නිසා එතෙන්ට එනකොටමත් ඒ යෝගාවචරය සෑහෙන්න තමන්ගේ අර්ථ සිද්ධිය ගැන සලකන ඒ වගේම මේ කෙලස් හිතක හට අන්න ගැටි දාන්න ඒක ඒ ඒ වෙලාවේ ඒ ඒ නිමිත්තෙන් පහළ වෙන බව දන්න තරමට ලොකු පෙළගස්මක් ඇති යෝගාවචරයක් වෙන්න. ලෑස්තිලා යන යෝගාවචරයක් වෙන්න ඕනේ. මේ නිමිත්තම ඇසුරු කරනකොට මේ විදිහේ හිතේ පිළිමිබුවක් පහළ වෙනවා. ඡන්දේට පක්ෂ ද්වේෂයට පක්ෂ. එහෙම නැත්නම් අවුල් වියවුල් සහිත එහෙම නැත්නම් පිරිසිදුකමක් නැති தත්ත්වකට හිත මත මදයට පමාදයටපත් කරන தත්ත්ව. ඉතින් ඒකට දැනගන්න ඕනේ ඒ නිමිත්තේ දිගට ඉන්නවයි කියලා කියන එක දිගට දිගට කස කැවිලා යම්ම ඇවිල්ලා අන්තිමට Taman තුලින් වීතික්‍රමණය වෙන සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන මට්ටමට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බොරු කේලා මිහිස් වචන පරිස වචන පාවිච්චි කරන මට වැටෙන්න ඉඩ තියෙනවා. එනිසා ඒ බදන්න අඤ්ඤ නිමිත්ත මනසිකාතබ්බ. ඒ නිමිත්තේ අනිත් පැත්තක් වෙන පැත්තක් බලා ගන්නයි කියලා. දෙවෙනියට සරුවචනanse යෝජනා කරන්නේ ඒ තමන් බලාගෙන ඉන්න අරමුණ නිසා එක්ක අරමුණ වශයෙන් හෝ ඒ නිසා Tamanට ඒයින් නිසා හිතේ ඇති වෙන මේ ඡන්දය, ද්වේෂය, මෝහේ ආදීනව සලකන්නේ කියලා. මේක තමන්ගෙත් හිත සුව පිණිස හිටින්නේ නැහැ. අනුන්ගෙත් හිත සුව පිණිස හිටින්නේ නැහැ. දෙපාර්ශ්වයේම හිත සුව පිණිස හිටින්නේ නැහැ. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන තාක් ජඩගම් කලහ විවාද රණ්ඩු සරුවල් මේ සියල්ලම ඇති වෙලා තියෙන්නේ මේ එක්කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච මේ චන්දුප සංහිත දෝසූප සංහිත මෝහූප සංහිත හිතවිලි නිසා. ඉතින් අපි කැමැතිනම් ලෝකෙට සාමයක් දෙන්න කැමැතිනම් Tamanට ශාන්ත ගතියක් හිතේ ඇති කරගන්න දැනගන්න ඕනේ මේ චන්දුප සංගීත, දෝසුප සංගීත, මෝහප සංගීත විතක්ක වශයෙන් අබිරමණය කරන්නත් එපා. එවැනි විතක්ක දනවන ඒ නිමිති, ඒ අරමුණු, ඒ සංඥාත් එක්ක හැසිරෙන්න යන්න එපා. ඒ නිසා දෙවෙනි කාරණාව කියන්නේ ආදීනව සැලකීම. මේක මම නපුරක් කර දෙන බව. තුන්වෙනි එක තමයි අසිත අසති අමනසිකාරය ඒකට හිත නොයොදා සිටීම අපි සතිය කියලා කියන්නේ අරමුණකට එළඹ වාසය කිරීම එහෙම නැත්නම් මූණ දාලා ඉඳිල්ල අසත්‍ය මනසිකාරය කියලා කියනගේ පාපතර විතක්ක දනවන එවැනි හිතවිල්ලකට හිත නොයොදනිකන් එන එහෙම නැත්නම් අමනසිකාරය මනසිකාරය කියලා කියන්නේ හිත යමකට මෙහෙවීමක් යොමු කරවීමක් ඒ මානසිකාරය පෙන්වන්නේ හබල් බෝට්ටුවක පිටිපස්සේ තියෙන අවරපෙත්ත වාගේ. ඉතින් කොරුව හසුරවන එකන පදින්නේ නැහැ. පදින්නේ වෙනමම හබල් කරුවෝ විශේෂම තරඟ බෝට්ටු වල ඒ කරන ගමන් පිටිපස්සේ එක්කෙනෙක් Tamange එල්ලේ දක්වා ජයකනුව දක්වා අවරපෙත්තේ හැවෙනට හරව හරව ඔරුව මෙහෙවනවා. අනේ අවරපෙත්ත වගේ තමයි අපේ හිතේ තියෙන මේ මානසිකාර චෛතසිකය බොහෝ දේවල් තියෙද්දී අපි එකම දෙයකට අනික් දේවල් බැහැර කරලා එකම දෙයකට මෙහෙවන චෛතසික වලින් ප්‍රධාන කෘත්‍යයක් කරන මානසිකාරය. ඒ නිසා අපිට තේරෙයි යම් චන්දුප සංහිත දෝසුප සංහිත මෝහප සංහිත හිතිලි රාශියක් එනකොට මෙන්න මේ අරමුණෙන් එන්නේ ඒක ඇසුරු කරොත් මේක වැඩි වෙනවා ඒ වෙනුවට ඒ වෙලාවේ අනන්තවත් වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණකට හිත දාන්න නම් මේ අරමුණ කෙරෙහි අසති අමනසිකාරය යොදවන්න ඕනේ. ඒ කියන්නේ නොසලකිල්ල යොදවන්න. ඉතින් ඒක නිසා මේ සතිය කියන වචනේ එහෙම ගැඹුරුකුත් තියෙනවා. අපිට ඕන තැනකට හිත යොදන අතර අනවශ්‍ය දෙයකට නොයොදා සිටීම මේකට කියන්නේ වරණාව ශෝෂණය කියලා. ඕන දේ උකහා ගන්න ඕන නැද්ද අතාරින්න. එතකොට දේවල් තිබුණට එතන අනිවාර්යයෙන්ම තියෙන ඔක්කොම උකහා ගන්න ඕනකමකුත් නෑ අපට. උකහා ගත්තට පස්සේ තමන් වග කියන්න ඕනේ නිසා උකහා ගන්න ඉස්සර වෙලා ඒක වාරණය කරගැනීමේ හැකියාවක් මිනිස්යාගේ ස්වච්ඡන්දිතිය. ඒක මිනිස්යාට තියෙන සුවිශේෂී ලක්ෂණයක්. තිරිසනෙකුට නැති, යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට නැති. තිරිසනුල කවදාකවත් තමන්ගේ සහජාසයෙන් එහාට කල්පනා කරලා චරිතය හදන්න බෑ. මිනිස්යාට පුළුවන් ඒක මේ මානසිකාර චෛසිකය අපේ මොළයේ හොඳට දියුණු වෙලා තියෙන නිසා. නමුත් වැඩ ගන්නෙ නෑ අපි ඇබ්බැහි නිසා. අපිට ඇබ්බැහිය කාට පස්සේ අපි ඒක කොහොම කරුවක්වත් අහේනි බව දැනගත්තත් දුක් කරදරගෙන දුන්නත් ඒක කරනවා. ඒ වගේම තමයි අපේ රුචි අරුචිකම් අපේ හිතේ වට්ටගෙන තියෙනවා මේව හරි මේව වැරදි කියලා. ඉතින් මේ මේ මානසිකාරය අපි යොදවන දේ මේ අපේ රුචිය නම් අපි ඕල් විදියට සාධාරණීකරණය කරනවා. ඒ නිසා සරුවචනංශේ පෙන්නනවා අපි මානසිකාරය බොහෝ දේවල් තියේදී එක දෙයකට යොමු වෙන්න යොමු කළ යුතුයි. ඒක ඒක වෙලාවේ තියෙන අභියෝගයක් ඕනම වෙලාවක. අන්නේ සඳහා මිනිස්සෙක් සාමාන්‍යයෙන් උපක්‍රම පහක් නැත්නම් ක්‍රම පහකට බොහෝ දේවල් තියෙනකොට එකක් තෝරගන්න යොදවනවා. ඒක මිනිස් හිතේ සම්මුතියක්. ඒක බුද්ධජනස කියන්නේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති කියලා අපි යමක් සද්ධාවෙන් බාරගත්තා නම් බොහෝ දේවල් දීපු ගමන් අපේ සද්ධාව දෙයට ඉබේම ඇදලා යනවා. ආ ඒක අපේ සද්ධාව, ඒක අපේ අම්මා කියපු දේ, ඒක පන්දලේ හාමුදුරුවෝ කියලා දුන්න දේ. ඒක තමයි අපේ සාස්ෘණ වංශ අපිට කියලා තියෙන කියලා අනිවාර්යයෙන්ම අපි සද්ධාවට තන දීලා දේවල් තියෙනකොට සද්ධා බරිත දේ ගන්නවා. සද්ධා නැති දේවල් අපි අයින් කරනවා. ඒව අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් සරුවචන්හන්සේ ඒක ඒ චංකි සූත්‍රයේදී පෙන්නනවා ඒත් මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක්. ඒ බොහොම දක්ෂ බොහොම මේ ත්‍රිවේදේ පාරගු වෙච්ච ඒ කාපටික බ්‍රාහ්මණයට බොහොම තරුණ කෙනෙක් එයාට කියනවා ශ්‍රද්ධාවෙන් තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා ශ්‍රද්ධාව නැහැ කියලා බැහැර කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව ධිට්ඨ ධම්ම වශයෙන්ම මේ ලෝකේ වශයෙන්ම ඵල දෙකක් තියෙනවා. උඹේ ශ්‍රද්ධාවයි කියලා බාරගත්ත දේ බොරුව වෙන්න පුළුවන්. එතන සත්‍ය නැති වෙන්න පුළුවන්. උඹ ශ්‍රද්ධාව නැහැ කියලා බැහැර කළ දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් තෝරගත්ත කෙනාට ඒකාන්ත සත්‍ය ලැබෙයි. ඒකාන්ත හිතසුව සැලසෙයි. ඒකාන්ත අර්ථ සිද්ධිය සැලසෙයි කියලා බුදුරජාණන් වහන්සේ එම දෙන්නේ අවස්ථාවක්. ඒ කල්පනා කරලා බලන්න කියලා. ඊගාට රුචිය. අපි රුචි කැම කන්න ගියාම අපි මේ මේ දේවල් රුචි. නමුත් ඒ ඔක්කොම සෞඛ්‍ය සම්පන්න නැහැ. රුචිය තිබුණට ඒ දේවල් කාපු නිසා අහේනිකර දේවල් වෙනවා. ඒ වගේම ලෝකේ මතිමතාන්තර තියෙනවා. අපි මේ මේ මතිමතාන්තර රුචි. නමුත් හැම එකක්ම නිවර්ත යොමු කරන්නේ නැහැ. නිසා අපි රුචියට තේරුවාට නැත්නම් අපි කිව්වොත් මගේ රුචිය පාවිච්චි කරන්න මට අයිතියක් තියෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම නිදහස. ඒ නිසා මම මේ හටන් කරන්නේ මගේ රුචිය ලබා ගන්න කියලා හටල හටනේ දිනන්න පුළුවන්. Tamange රුචිය ලැබෙන්න පුළුවන්. නමුත් Tamange රුචිය කවදාකවත් නැත්නම් ඒකාන්ත වශයෙන් අත් සිද්ධිය සලසන්නේ නැහැ. එහෙම නැත්නම් අත් කුසලයේ සලසන්නේ නැහැ. Taman රුචිය තේරුණා කියලා උඩ පැනගෙන ගත්තට ඒක තමා විසීම තමන්ගේ පපුවට පිටින් තමලා යන ගැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා රුචියට ගියාට ඒකාන්ත හම්බ වෙන්නේ නැහැ. සද්ධා වගේම දිත්තේව ධම්මේ දුතහපයුපාකා. මේ ජීවිතයේදීම කර්මේ සකනුපලය අදහන්න ඕනේ මේ ජීවිතේදීම රුචියට ගත්ත දෙයකට නරක වෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා අහක් කරපු දේ හොඳ වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවා කැමෙදී අපි තිත්ත රසට පැංගිරි රසට කැමති නැහැ. ඒත් මේ දෙක තමයි දීවැඩියාව නැති කරන්නේ. ඒ නිසා අපි මිහිරි රසට දේවල් කෑවට ඒක මිහිරි අපි රුචි. නමුත් ඒක විශේෂයෙන් මේ වගේ මඳු මෙහෙ රෝග වලට හොඳ නැහැ. ඒ වෙනකොට අත්‍යවශ්‍යයි පැංගිටි රහ. ඒ වගේම තීත්ත රහ, රළු කොරස් දේවල්. ඉතින් අපි ඒක අයින් කරලා අද තියෙන සූප සාහසරේ හැටියට ඒ ටික තීරම අයින් කරලා අර රොඩ විතරක් කාලා. ඉතින් ඊට පස්සේ අංග මහත් වෙනවා කියනවා, දීවැඩිය වෙනවයි කියලා කියනවා, নানা ආකාර ලෙඩ. නමුත් ඒක කියන්නේ නැහැ කවුරුවක්වත්. මොකද ඒගොල්ලන්ගේ ආහාර ව්‍යාපාරය එතකොට පාඩු වෙනවා. ලෝකේට ආහාර ව්‍යාපාරේ ලාභ පාඩු වෙන නිසා ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපේකම කණ්ඩ අපේ කාලා අහවල් බෙහෙතත් බොන්න. ප්‍රශ්නයක් නෑ. ඔය රිලව් ඒ බණ අහන්නේ නැති නිසා ඌ පොත්තෙන් පටන් අරගන්නේ කවදාකවත් ඩයබටිස් නෑ. රිලෙවෙක් වඳුරේ කනකොට කන්නේ පොත්ත. ඒක තිත්තයි. ඒක පැංගිරි. එක රිලෙවෙකට බෙහෙත් කියලා තියෙනවද කියලා බලන්න ඩයබටික්ස් වලට දෙන්න වෙන්නේ නැහැ. මොකද මේ අපි මේ සෞඛ්‍ය සම්පන්න මේ නැත්තම් ආහාර නිෂ්පාදකයන්ගේ උපදේශ රිලවුන්ට කියව ගන්න බෑ. ඒක නිසා උන් බේරිලා. උන්ට පන්ති පවත්තන්න යන්නෙත් නැහැ. අපි අත්තම්මලට මුත්තම්මලට කියලා දුන්නෙත් නැහැ. ඒ නිසා අපි රුචියට යනවා. ඒ රුචිය හොඳට මතක තියාගන්න මේ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදකයන්ගේ ප්‍රෝඩාවක්. තන්නේ කර වෙළඳ ව්‍යාපාරයක් යන්නේ. ඒ නිසා රුචිය දිගේ ගියාට රුචිය දිනුවත් අහිණිය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි සද්දා රුචි අනුස්සව. අනුස්සව කියන්නේ මගේ ගුරු හාමුදුරුවෝ කියාපු දේ. මගේ සුද්ධ ලියවිල්ල තියෙන දේ. ඉතින් අපි හිතනවා මට ඇහිච්ච දේ සුතමේ ඥානය ඒකාන්තෙම හරි කිය. නන්දුදාන කියන අර විදියට උඹ සුතේ තියනවායි කියලා අනුස්සවේ කියලා ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ බාරගත්තේ නැති දේ තුල මම දන්නේ නැහැ මම අදාළ නැහැ කියලා හත්ති තියෙන බුල. ඒක අර ආකාර පරිවිතක්කේ වාද කරලා දිනන දේ තුල උඹ වාදේ දිනන්න පුළුවන්. නමුත් උඹ දිනාගත්ත පැත්තට සත්‍ය නොති වෙන්න පුළුවන්. උඹ පෙරදුනාට පෙරදිච්ච පැත්ත තුල සත්‍ය තියෙන පුළුවන් තර්කේ නම් ඒක 100%ක් ඇත්ත. කවුරු හරි තර්කයෙන් දිනනවා නම් ඒක අම්මු වැට්ටා. උදිනාගෙන තියෙන බොරුවක්. සත්‍ය තර්කයට අහු වෙන්නේ නැහැ. ඊගාවට දිට්ඨි නිජාන කන්ද මේ මගේ මතය මේක මගේ දෘෂ්ටිය කියලා අපි බදාගෙන හිටියට ඒ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුජානනාංශ මෙතෙන්ද කියනවා මේ අමනසිකාරය කියලා කියන්නේ තමයි සද්ධාවෙන් බාරගත්තට රුචියට බාරගත්තට අනුස්සවයට බාරගත්තට ආකාර පරිවිතක් කියන තර්කයට බාරගත්තට එහෙම නැත්නම් දිට්ඨි වශයෙන් බාරගත්තට ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් මෙතනදී Tamanට තේරෙන්නේ ඒ දේ ඇසුරු කිරීම නිසා ඡන්ද දෝෂ මෝහ පහළ වෙනවනම් එයට අමනසිකාරයේ යෙදවීමේ හැකියාවක් මිනිස්යාට පරිණාමයේදී ලැබිලා තියෙනවා. Taman මෙතෙක් ඇසුරු කරපු ඒ දේ නොකර නිකන් ඉන්න. ප්‍රතික්ෂේප කරනවා. ඒ කවුරුත් කියනකම් ඉන්න ඕනේ නෑ. Tamanට කරන්න පුළුවන් ඒක අසත්‍ය අමනසිකාරයේ වශයෙන් යෝගාවචරයේ අපවීම කැපවීම තමයි මිත කාසාවේ අසුරු කරපු විශාල වස්තු පරිභෝගය හෝ ඥාති පරිවර්තය අතහැලා දාන. ඒක කවුරක්වත් කියන්නේ හොඳක් කියලා. අපි හිතන්නේ මේ වස්තුව Taman ළඟ තියෙන්න ඕන, Tamanගේ අධීක්ෂණයේ අරද තියෙන්න ඕනේ. Tamanගේ ඥාතියන් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්න ඕනේ කියලා. නමුත් බුදුදහම කියනවා ඉතින් ඒකෙන් ඡන්ද දෝෂ බය පහළ වෙනවා නම් ඒ ගැන නොහිතනිකයි ඉන්න බා. අමනසිකාරය යොදවන්නේ. ඒක බැරි නම් නැත්තම් ඉන් එහාට කියන්නේ විතක්ක සංඛාර සංඨාන ක්‍රමය. මේ මතුවෙන විතක්යන්ගේ මූල හේතුව හොයාගන්නයි කියලා කියනවා මේ ඡන්දය පහළ වෙන්නේ කොහොමදයි දෝෂය පහළ වෙන්නේ කොහොමදයි නැත්නම් මෝහය පහළ වෙන්නේ කොහොමදයි කියලා ඒ විතක්ක සංඛාර සංඨානයන්ගේ සංඛාරයන්ගේ එන තැබීම එතනින්ම නතර කිරීම දැක ගන්න නම් හැම විතක්කයක්ම හැම රාගයක්ම නැත්නම් ඡන්දයක්ම දෝෂයක්ම මෝහයක්ම හැම චිත්තක්ෂණයකම එතන උපදින දෙයක් ඉපදිලා ආහාර සහ පොහොර දීමෙන් වැඩෙන දෙයක් මිස පැකට් වශයෙන් නැහැ. එතන එතන පටන් ගන්න නිසා පටන් ගන්න තැන අල්ලා ගන්න පුළුවන් නම් පාලනේ වැඩි. ඒක ගොඩක් වැවිලා පමාවට ගියා නම් පාලනය කරගන්න බෑ. හරියට පාරෙන් පිට යන්න හදන වාහනයක්. දකින්නකොටම පාරට ගන්න උත්සාහ කරොත් ලේසි. නමුත් ඒක Java කැවිල පල්ලෙන් පල්ලට යන්න ගියාට පස්සේ ඒ ඇත්තු දාලවත් අදින්න බෑ. ඉතින් ඒක නිසා මේ ඡන්දයක් නැත්නම් දෝෂයක් එහෙම නැත්නම් මෝහයක් මේ තුන ඉස්තිරව ලියාපදිංච වෙලා නැහැ. ඒක හේතුඵල වශයෙන් එතන එතන පහළ වෙන්නේ. පහළ වෙනකොටම ඒකේ හට ගන්නා තැන මූලාශ්‍රය සංඛාර සංඛාර හරය දැක ගැනීමේ ක්‍රමයට මේ යෝගාවචරයට පුරුදු වෙන්න නම් එයා ළඟ අනිකුත් අඩුම කඩුම ටික නැත්නම් ආයුධ උපකරණ ටික ලෑස්තිලා තියෙන හොඳ සතියක් තියෙන්න ඕනේ. හොඳ ලෑස්තියක යන්න ඕනේ. ඒ වගේම තමයි දැනගෙන තියෙන්න ඕනේ තමයි නිතර පහළ වෙන්නේ එක්කෝ ලෝභය නැත්නම් දෝෂය එනතම මේ අන්දමන්ද ගතිය අන්‍ය විಹಿತ ගතිය, නිජමත ගතිය නම් ඒක එනකොට ඒක නැති කරන්න හොය බයේ පැනලා යන්නේ නැතුව කොහොමද මේක නැති තැනකින් හටගන්නේ? කොහොමද ඒක හටගත් එක මෝරාගෙන එන්නේ? ඒක මෝරන්න මෝරන්න Tamanට පාලනයෙන් ගිලිනවා. මුලට යන්න යන්න යන්න ඒකේ පාලන తত্ত্বය Tamanට අයිති වෙනවා. ඒ නිසා ඒ කෙලස් දිහා මෙතන කියන්නේ ඡන්දය, දෝෂය, මෝහය කියන එක හැදෙන දිහා බලාගෙන සිටීම අපි සාමාන්‍යයෙන් හිතන්නේ පවක් කියලා. කෙලෙස් අධ්‍යා බලා සිටීම පවක් කියන කතාවේ තමයි අපිට සදාචාරය උගන්ලා තියෙන්නේ. නමුත් මෙතනදී ඒ කෙලෙස් හැදෙන හැටි මුල බලන් හිටියේ නැත්නම් ඒක සමූල ඝාතනයක් කරන්න බෑ. මුලිනුදුරා දාන්න බෑ. ඒ නිසා විතක්ක සංඛාර సంతාන ඇතිකරන්න ඇතිකරන්න තමන්ට පාලන ශක්තිය එන්නේ එන්නේ Taman අතට නතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ මේ මට්ටමට යනකොට යෝගාවචරයා අර කියන විදිහට ආදීනව දැකලා අමනසිකාරයත් යොදවලා ඒතිෙද්දිත් මතුවෙන තමන්ගේ ජීවිතේ නැත්තම් තමන්ගේ චරිතයත් හා සම්බන්ධ මූලික කෙලෙසේ දැන් නිතර වද දෙනදී එහෙම නැත්නම් නිතර තමන් දූෂණය කරන දේ නපුරගෙන දෙන දේ මතුවෙනකොට ඒක දිහා හොඳට බලන්න ඕනේ මේ නැති තැන ඉඳලා කොහොමද මේක පටන් අරගන්නේ. ඉතින් ඒක අමාරුයි. මූලික ආයුධපකරණ ටික නැත්තම්. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට දෙන මූලික පුහුණුව තමයි ආස්වාසිය ඇති වෙන හැටි බලන්න. ආස්වාසය ඇති වෙන බලන්න ඉස්සලා අපිට ආස්වාසයට හිත යොදා ගන්නත් තමයි ආරුනේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ ඒ ගැඹුරු අවබෝධයක් වැඩිපුර අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයක් ඉස්සල්ලාම ආස්වාද ප්‍රසආසය පුරුදු කරගන්න. ආස්වාද ප්‍රසආසය පුරුදු කරනකොට අපිට අහුවෙන්නේ මෝරච්ච හොඳට නාස්පුඩු පුරවාගෙන ආස්වාසය. හොඳට මෝරලා පාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසය. සමහරට ඒකවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා සමහර විටනවා මට ආනාපාන කැප නැහැ. මොකද හේතුව මම බලන් හිටියට මට ආනාපාන දැනෙන්නේ නැහැ කියලා. නමුත් සමහරෙකුට ඒ දෙක ජීවිතේ මූලික ලක්ෂණයේ වශයෙන් සියලු පිටින් එන අනික් කර්මණු නැති වෙනකොට බොහෝ විට පේඩියට තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ යා සුතමේ ඥානයෙන් මට ආස්වාසි කියලා අහුවෙන්නේ හොඳටම මෝරලා නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව. ප්‍රස්වාසය කියලා අහුවෙලා ප්‍රසවාසයේ නාස්පුඩු පුරවාගෙන යන පිටකොන්ද හරිය විතරයි අහුවෙන්නේ. ඒක හුඟා කුරු කරගත්තට පස්සේ. හුඟා කියාලු කරගත්තට පස්සේ. හුඟා මුණට මුණ දාලා තියාගත්තට පස්සේ. එක දිගට ආශ්වාස ප්‍රශ්වාස රැලි 10 20 30 40 එක දිගට බලනකොට විතරක් පුදුරජනනාංශ මතක් කරනවා. දැන් ආනපන කී කරු කරගත්තනේ. දැන් ආම්බම් කරගත්තනේ. දැන් ඕක පටන් ගන්න තැන බලමු. කොහින්දද මේ ආශ්වාසයේ හුස්මට ගන්න දිනෝ සිද්ධ වෙයි. ප්‍රශ්වාස හුස්ම ගන්න දිනෝ කොතනින්ද පටන් අරගන්නේ. ඉතින් ඒක හරියට තමන් නාන ගඟ දිගේ ඉහළට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා උල්පත ගඟ පටන් ගන්න තැන බලනවා වගේ මේ මුලට බැලීම තමයි ඔය බුදුජානනාංශේ ලෝකයට ඉස්සල්ලාම් පෙන්ලා දුන්නේ යමක ස්ථිර නැති කිරීමක් කරන්න නම් මුල දැනගන්න ඕනේ. ඒක නතු කරන්න බෑ. ඒ නිසා අපි අර ආස්වාස් ප්‍රසවාස දිගමු කෙටි වශයෙන් බැලුවට පස්සේ ශබ්බ කාය පරිසංවේදී අසසී සාමිති සික්කති කියලා කියන්නේ ආස්වාස මුලුල්ලම දකින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ආස්වාසේ එන්නත් ඉස්සර වෙලා දැන් මේ එන්නා වූ පෙරමග එන්නා වූ ආස්වාසේ දිහා බලාගෙන ඉන්නකොට ඔන්න යාන්තමට පටන් අරගෙන හුස්ම ආස්වාසේ වැඩිගෙන යන හැටි පේනවා. ඒක හරියට ඉර පායනවා බලන්න ඉර සේවේ බලන්නම් අපි ඉර පායන්න ඉස්සලා සිටිපාදේ නැගලා ඉන්නවා. නැගලා ඒ පැත්තට ලෑස්ති වෙලා අරුණ දකින්න ඕන. අරුණ දැකලා එnde end ඉර නගගෙන එනකොට උද්‍යෝගයෙන් අර ඉරණග්නා දැක බලන්ඩ ඒ අපි ඉර සේවය බලන්න ගිහිල්ලා කරන වැඩේ වගේ ඕනම බටහිර නැගෙනහිර වෙරළකට ගියාම කරන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ ඒකට කල්ැතුව යන්න ඕන. ඒ වගේ තමයි ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලලා ආස්වාස ප්‍රස්වාසයේ මුල බලන සතිය කියන්නේ ඒ සතිය සංසිද්ධිය පටන් ගන්නත් ඉස්සෙල්ලා අටවගෙන බලාගෙන ඉන්න ඕන. ඒකට කියනවා ලෑස්තිලා යනවා කියලා. සූදානම් ශරීරය කියලා. ඒ සූදානම් ශරීරේ වික්‍රම කටයුත්ත. ඒක ලෑස්තිලා ඉනකොට ඔන්න නැති හුස්මක් ඇති වෙන හැටි පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම ඇතුල් වීම. ඊට පස්සේ ප්‍රශ්වාසයත් බලනවා. මේ විදිහට ඇතුල් වීම හට ගැනීම සහ මැද ආශ්වාසය. ප්‍රශ්වාසයේ හට ගැනීම සහ මැද බැලීම යෝගාවචරයා පුංචි කළ සලකුවාට මුළු පටිච්ච සමුපාදයේ සියලු ධර්ම කොටස ඔන්න ඔය දෙකෙන් බුදුහාමුදුරු ගන්නවා. ඕනම සිද්ධියක් හටගන්නේ මේ දැයි. හටගත්ත දෙයක් ලෝකේ නැහැ. හට ගන්නකොට සියුම්. ඒක අල්ලන්න බෑ. ගොරෝසු දෙය අල්ලලා පුරුදු කරලා හුරු කරගෙන, හාද කරගෙන, යාලු කරගෙන හිටියොත් හට ගන්න හැටි අල්ලන්න පුළුවන්. මේ විදිහට ඇල්ලුවොත් පේනවා මේ ලාවට හටගත්තේ තමයි ගොරෝසු වෙන්නේ. ගොරෝසුනට පස්සේ දැනෙන්නේ. නමුත් දැනෙන්න ඉස්සෙල්ලා tire පිටිපස්සේ වැඩ ගොඩක් යනවා. හුස්ම පවා වැඩ ගොඩක් යනවා. ඒකට පස්සේ තමයි නාඩගම් පටන් අරගන්නේ. අපිට සමහර නාඩගම පේන්නෙත් නෑ. ඉතින් එහෙමනම් පිටිපස්ස බලන්න බෑ. නමුත් නාඩගම පේනවනම් මතක තියාගන්න නාඩගමට එන්නේ අංග සංස්කරණය කරපු නලුන් එළියෝ. ওই නලුන් එළියෝ පිටිපස්සට වෙලා ඉඳගෙන අපි වගේම සීමයියලා අපි වගේම හිරිවිරිසලා තමයි ඉන්නේ උතන. ඒ වෙලාවට කාඩ්බෝඩ් උටුන්නක් දැම්මට ඒ ඒ නිකන් නිකන් අපේ ගමේ සීමයියා තමයි ඔය. ඒක දිහා බලනකොටයි වැඩ කෑල්ල පේන්නේ. යකෝ මෙතෙන් ආවට පස්සේ තෙද පාගෙන මූ දඟලුවාට අර කටපාඩම් කරපු වචන කිව්වට මුද්දට බීපු යකෙක් පිටිපස්සේ. ඒ වගේ ආස්වාස පටන් ගන්නට පස්සේ ආස්වාසයත් පටන් ගන්න ආස්වාසයත් බලනකොට පේනවා මොන්න තරම් විපරිණාමයක් වෙනවද තප්පර ගාණක් ඇතුළත. ලාවට පටන් ගත්ත ආස්වාසය උත්නහය පුරු පුරවාගෙන යන තරමට යන්න පොඩි තප්පර ගාණක් ඇතුළත ඇති වෙන මේ විපරිණාමයේ දැක ගන්න බැරි තරම් නොඇදහිය හැකි තරම් නොඇදහිය හැකි තරම් නමුත් යෝගාචර කොච්චර ලෑස්ති වෙනවද ඉතින්ලා මුලින් ගොරෝසු ආස්වාසය අල්ලන මුල බලලා ගොරෝසු ප්‍රස්වාසය අල්ලන මුල බලලා තුන්දි කරුවාට පස්සේ පේනවා හැම දෙයක්ම එතන එතන හැදිලා ඉන්නේ මේක දිහා බලාන ඉන්නකොට මුලත් සහිත ආස්වාසය මුලත් සහිත ප්‍රස්වාසය නැත්තම් හේතුවත් සහිත ඵලය. මේ දෙක දැකීමෙන් තමයි අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නට උත්තර හොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා මේ දෙක දැකපු මිනිස්සයාට මුලත් සහිත ආස්වාසිය දැකපු කෙනාට ලැබෙන අත්වාසිය තමයි ලැබෙන වාසිය තමයි මේ විදියට ලාවට පටන් ගන්නන හුස්ම ගොරෝසු වුණා නම් මේකේ ගෙවන් වෙන පැත්ත දකින්න හම්බ වෙනවා. මුල ඉස්සල මැද දකින ඊට පස්සේ මුල මැද දෙක දැක්කට පස්සේ ඒ විදිහට කරගෙන කරගෙන යනකොට මේ විදිහට උත්සන්න වෙච්ච ආස්වාසය දැන් මොකද වෙන්නේ? ආයෙක නොතිබිච්ච ගානට නතර වෙන්න ඕනේ ප්‍රසවාසය පටන් ගන්න. ඊට පස්සේ ප්‍රසවාසය පටන් අරගෙන ඉන්න විශාල වැඩපිළිවෙලක් පෙන්වුවාට නාස්පුඩු පුරවාගෙන යන සුළු සුළුඟක් වගේ සුනාමියක් වගේ ඒක 100%ක්ම නතර වෙන්න ඕනේ ආය ආස්වාසය පටන් ගන්න. මේ විදිහට මුල දැකීමේ ආනිසංශය තමයි ඒකේ අග දකින්න ඉබේම Tamanට සමාජිකත්වය ලැබෙනවා. මුල දැකිලා දක්ෂ වෙන කෙනා අනිවාර්යයෙන්ම අග දකින්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ බලපෑකන තද ද්වේෂයකට මේක ආරෝපණය කෙරුවොත් අපිට හොඳටම ද්වේෂ ධනකව නිතර තරහ යන මිනිස්සුයෙකුට දැන් දන්නේ මට තරහ ගියයි කියලා තෑයෙන දුරට නහර පුප්ප ගත්තට පස්සේ නැහැන දුරට මූණ කළු වුණාට පස්සේ තෑයෙන දුරට ගහ බැන ගත්තට පස්සේ නමුත් ඒක නා දන්නවනම් නිතර නිතර ආස්වාසේ වාගේ ප්‍රස්වාසේ වාගේමත් නිතරම ද්වේෂය එනවා. මට මේකේ මුල බලන්න පුළුවන් නා. එතකොට ද්වේෂේ විනිවිදින්න එපායි. ද්වේෂය හිතින් බලන්න බෑනේ මුල කොරස් කටේවත් අත දාගන්න බෑනේ. ද්වේෂය ආපුවාම නිසා ද්වේෂය එනකොටම ලැහැස්තිලා ඉන්න ඕනේ නිතර මට තරහ යනවා. ඒක අයින් කරන්න නෙමෙයි මම මේ හදන්නේ. ඒක ජාතකේ බලන්න. මුල බලන්න. බලහන් ඉන්නකොට ඒ කෙනාගේ ලෑස්ති ගතිය නිසා සූදානම් සැරේ නිසා සමහර විටක ඊ타මත්ම Taman කෙරෙහි ස්වයං විවේචන සහිත කෙනෙකුට නම් ඒ द्वේෂය Taman බලානින් අරමුණේම ඉන්නකොට ඒක පාරට නැගලා එන හැටි ගිනි කන්දක් වාගේ තේරෙන්න පටන් ගන්නවා. ඒකට අරමුණක් තියෙනවා. ඇත්තටම අරමුණක් තියෙන ඉඩ තියෙනවා. නමුත් ඒ අරමුණ දිගට ඇසුරු කරන්නේ ඇයි? ඒ අරමුණ එතන තියේදී වෙන අරමුණට යන්නේ නැතුව ඒ අරමුණට නැවත නැවත ඇසිකිනුකන පටිඝය කිය. බැඳගෙන අල්ලගෙන ඉන්න අරමුණ ඒ කරන්න කරන්න ද්වේෂ වැඩෙනවා. එතකොට මේ අනිත් අරමුණ තියේදී අර පටිඝ අරමුණව අල්ලන්නේ අපි මොකද්දෝ කර්ම ශක්තියක් තියෙනවා. අපේ මොකද්දෝ රුචි අරුචියක් තියෙනවා. අපේ මොකද්දෝ පෞරුෂත්ව ලක්ෂණයක් තියෙනවා. අපි මොකද්දෝ ඇබ්බැහියක් තියෙනවා මේ පටිඝට කැමැති. ඒ පටිඝාරම්මණයත් එක දිගට ඉන්නවා. ඉnde ඉnde ඉnde මේ කස කැවෙනකොට යම් වෙලාවක එයා දැනගත්තොත් මේ පටිඝාරම්මණය ඇසුරු කරනව වෙනුවට මේ කස කැවිගෙන එන द्वේෂය දිහා බලන්න පුළුවන් නම් අර අරමුණෙමුත් හිත පැත්තකට යනවා. මේ द्वේෂය වැඩි වුණාට පස්සේ මම යකෙක් වෙනවා. අහිතකර දේවල් කරනවා. අහිතකර දේවල් මඩත් වෙනවා. ඒ නිසා මේ द्वේෂය මේිට කලින් චිත්තක්ෂණයට කලින් දැක ගන්න පුළුවන් වුණා නම් මෙච්චර පමා නොවි අප්‍රමාද වෙන්න පුළුවන් නම් කියනොට ප්‍රමාදේ වචනේ ලොකු අර්ථකථනයක් එනවා. ඒ ආස්වාස් ප්‍රසවාස බලනට වැඩිය මේ චන්දූප සංහිත දෝසූප සංහිත අරමුණක් ගත්තා. එච්චරම පමා වුණොත් ඒ තරමට Taman දාස වෙනවා, බලු වෙනවා, නීච වෙනවා. ඒක අප්‍රමාදව ඇල්ලුවොත් අපිට ද්වේෂය නැගලා එන හැටි දැක් ගන්න පුළුවන්. ආන්න මේ විදිහට යම් කිසි වෙලාවක ද්වේෂය කියන එක අමුද්‍රව්‍යයක් කරන මේ පරිේශන දිගට කරගෙන ගියොත් එනේන द्वේෂයේදී මෙච්චරම නතු වෙන්නේ ඉස්සලා බාල්දු වෙන්නේ ඉස්සලා තුප්පහි වෙන්නේ ඉස්සලා වැටෙන්නේ ඉස්සලා මේක අල්ලගන්න පුළුවන් නම් ඒක නා द्वේෂයෙන්ම द्वේෂේ නැති කරනවා ද්වේෂය හරහා ද්වේෂයට ද්වේෂ කළා නෙවෙයි ඒ කරන්නේ ද්වේෂයට ප්‍රේම කිරිලක් කරනවා නැවත නැවත වරෙන් මට උඹේ අලගිය මුලගිය අල්ලන්න ඕන ව්‍යංජන අනු ව්‍යංජන අල්ලන්න ඕන අංග ප්‍රත්‍යංග අල්ලන්න ඕන කියලා එතකොට දන්නවා මේ අරමුණ ආශ්‍රය කරන්න කරන්න මේක දිගට ද්වේෂي වැඩෙනවා නමුත් අරමුණ පැත්තක දාලා මගේ හිතේ ද්වේෂය නැගින හැටි දිහා බලාන හිටියොත් ඒක තමයි ද්වේෂයට කරන්න දෙන හොඳම උත්තරේ ඒකට ද්වේෂයකට ද්වේෂ කරනවා කියන්නේ නැත්නම් ද්වේෂයට ප්‍රේම කරනවා කියන්නේ නැත්නම් ද්වේෂය ඇති හැටිය දකින්න ඉතින් මේක කරන එක එදා ඊයේ පෙරේද අපි ඉගෙන ගත්තේ විතක්ක සංඛාර సంతානේ විතක්ක හටගන්න දෝසූප සංහිත විතක්කේ හටගන්න මුල බලනවා. මේක චන්දූප සංහිත හිතරත් ගන්න පුළුවන්. මෝහූප සංහිත හිතරත් ගන්න පුළුවන්. ආනේ විදිහට බලාන ඉන්නකොට ඉන්නකොට තමයි යනවා යම් ප්‍රමාණයක් හට ගැනීම පැත්තට. දෝෂය හටගන්න හැටි, ඡන්දය කියන ආසාව තණ්හාව හටගන්න හැටි, නිදිමතක් කම්මැලිකමක් එපා වෙන ගතියක්, අන්දමන්ද වෙන ගතියක් හටගන්න හැටි. අනේ හටගන්න තැනට ගියාට පස්සේ Tamanට ජයග්‍රාහී හැකියාවක් එන්නේ. හැබැයි විලිලැජ්ජ නැතුව මේක නැවතෙනවා. අපි මේ द्वේෂය දැන් අල්ලගෙන තියෙන द्वේෂය හටගන්න ඇති වෙලා තියෙන්නේ. නමුත් පරම පරණ අපේ කර්ම පොට්ටනිය තියෙනවනේ. ඒවා ලිහිලිහි එnde ende ende ende ඒ අරමුණ දකින්නට නැවත තරහ වෙන ගතිය. එහෙම නැත්නම් ඒ කේන අරමුණ දකින්නට ආශා වෙන ගතිය එන්න පටන් ගන්නවා. හැබැයි දැන් සෑහෙන දුරට ඒක එන්නකොටම මුලින් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් හට ගැනීම දැක ගන්න පුළුවන් தත්ත්වයේ අතින් වාසිදායක තැනක ඉන්නේ. අන්නේ වාසිදායක තැනක ඉන්නකොට වේලාවකට ඒක පටන් ගන්න තැනින්ම කඩලා ඉන් කරන්න සිද්ධ වෙනවා. නියපොත්තෙන් කඩලා අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් <clears throat> පොරවෙන් කපන්න තියන්න නැතුව නියපොත්තෙන් කපලා අයින් කරන්න පුළුවන් තැනකට ගන්නවා. හැබැයි එතකොට හොඳටම සිද්ධිය ජයග්‍රාහී විදියට තමන්ගේ අතේ තියෙන. ඕන තැනකදී බොත්තම දාන්න තද කරන්න පුළුවන් නැත්නම් අතාරින්න පුළුවන්. අන්නේ මට්ටමට මේ පියවර හතර ගත්තට පස්සේ ඒක බුදුරජාණන් කියන්නේ බලවත් පුරුෂයෙක් ඉදිරියට ආපු දුර්වලෙක් අල්ලගෙන බෙල්ලෙන් හරි ඉන්නෙන් හරි අල්ලගෙන එහාට මට හොල්ලලා කරකවල විෂ කරලා බය කරලා දානවා වගේ අර ඇතිවීම පවතිනා වූ ද්වේෂය හෝ ඡන්දය හෝ එහෙම නැත්නම් ඒ මෝහ අදහස අබිනිග්ගන්හෙය යටපත් කරලා ڇප්ප කරන්න පුළුවන්. ඒ වගේම අබිනිප්පීලය පෙලන්න පුළුවන්. අතින් අල්ලගෙන හොල්ලන්න පුළුවන්. දුර්වල පුරුෂයෙක් අල්ලගත්තා වගේ අපි සන්තාපෙය තවන්න පුළුවන්. මෙතෙක් වෙලා ඒකේ අනිත් පැත්ත උනේ. මෙතෙක් කියලා රාගේ ද්වේෂය ඇවිල්ලා අපි වයටපත් කරා. ද්වේෂය ඇවිල්ලා අපි සැලෙව්වා, පෙලෙව්වා. ඊට පස්සේ අපි තැව්වා. දැන් ඒකේ මුල දැකීමේ ආනිසංසය වශයෙන් තමයි ඒක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒකට මේ විපස්සනා පැත්තෙම නැති වුණත් විපස්සනා පැත්තේ නැහැ කියන්නත් බෑ. ලස්සන උපමාවක් වෙන සූත්‍රයක සරුවත්ඥන්සේ සඳහන් කරලා තිබුණා. ඒක මට මතකයි ඉස්සල්ලාම මට හම්බුනේ බ්‍රහ්මංශ ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කරලා තිබුණා මේ බොහොම ලස්සන රූපකයක් නැත්තම් නිදර්ශනයක් විදියට ඒක පස්සේ දැනගත් එක සරුවචන් වහන්සේ දේශනා කරපු එක නමුත් ඒ ස්වාමීන් හරිම ස්ථානෝචිතක යොදලා තිබුණා. රජ කෙනෙක් අසබ්ද පසල් දනවක ඇති වෙච්ච යුද්ධයක් මැඩලන්න මාලිගාවෙන් පිට වෙලා යනවා. පිටලා ගියාට පස්සේ ඒ රජුරණ සෑහෙන කාලයක් ඉන්න වෙනවා යුද්ධ මැඩලන්න මැඩලා ආපහු එනවා. එනකොට Tamange රාජධානි සීමාවේදී කියනවා රජුරා නැති අල්ලපනල්ලේ විශාල යක්ෂයෙක් ඇවිල්ලා මාලිගාව අල්ලගත්තා කිය. ඊට පස්සේ ඔත්තුකාරයා රජුරවන්න කියනවා දැන් මුළු රාජධානියම යටතේ තියෙන්නේ හැම කෙනෙක්ම යටපත් කරගෙන ඉන්නේ කියලා. හැබැයි රජුර හොඳට අහගන්නවා විස්තරේ. ඒකට කියනවා යා එනකොට ආයේ බොහොම ටික පුංචියට සම්පූර්ණ වර්ධනය සිද්ධ වුණේ මේ අපේ කට්ටියත් එක්ක ඇති වෙන ගැටුමේ. හැම දෙයක්ම යා වාසියට ගත්තා එන්න එන්න බලවත් වුණා. ඒක ශක්තිමත් වුණා. හැකියාවල් වැඩි වුණා කියලා. රජුර හොඳට අහගන්නවා. ඒකට මේ මිනිසයා කියනවා ගේට්ටුවට ඇවිල්ලා යා කිව්ව මාලිගාවට යන්න ඕනේ කියලා. ඉතින් ගේට්ටුවේ ඉන්න මිනිසයා ආරච්චි මහත්තයා මේ මිනිසයාට පුම්බන්න ගත්තා. එහෙම යන්න දෙන්න බෑ රජුරෝ නැහැ කියලා. එතකොට මනස ටිකක් ලොකු වුණා. අර තිබුණ මනස ටිකක් ලොකු වුණා. ඊට පස්සේ මනස අර ඉන්න මනස තල්ලු කරලා මාලිකාව ඇතුළට ගියා. ඇතුළට යනකොට මේ මනස ඊගාව ගේට්ටුවේ ඉන්න එක නර කිව්වා. ඔන්න බලවත් මිනිසෙක් කෙනවා. මාව තලාගෙන ආවේ අල්ලපන් කියලා. අර මනස එළියට යනකොටම දෙන්නෙක් ඇවිල්ලා මෙයා මැඩලන්න උත්සාහ කරනකොට යාට වෛර කරන්න කරන්න මෙයා තව පුම්බින ආවා. තව ශක්තිමත් වුණා. තව බලවත් වුණා. ඒකට අර දෙන්නම තල්ලු කරන මෙයා ඉස්සරහට මාළු මාලිකාවට පණිවිඩයක් ගියා. බලවත් පුරුෂයෙක් වෙනවා එක්කෙනෙකුට වලක් කරන්න බෑ දෙන්නෙකුට වලක් කරන්න බෑ එන එන බල හමුදා ඇවිල්ලා මෙයාට ද්වේෂ කරන්න කරන්න මෙයා වැඩෙනවා අන්තිමට මාල්ගාව ඇතුළට යනකොට පුරුෂයෙකුට හිතා ගන්න බැරි තරම් මේ ආපු යක්ෂයා ලොකු වෙලා ඌ ගිහිල්ලා සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා කිට්ටු කරන්න කාටවත් බෑ ඒ තරම් විශාලයි රජ්ජුරෝ දැනගන්නවා මේ අකා ද්වේෂයේ කණ යකේ ද්වේෂය ආහාර කරගන්නේ යකේ මෙයාට ඔක්කොම මගේ ගෝලියෝ ටික දීලා තියෙන ද්වේෂය රජුර ළඟට මා රාජාසනෙට යන ගමන් රාජසභටන ආ හුඟ කාලයකට පස්සේ දැක්කේ කවද්ද ආවේ අනේ මං මං එනකම් බලන්න හිටියා නෙවෙයි කියලා මෙයා ළඟට යන රජුර බොහොම සුවද කරන අර මනස එන්නෙන්න පුංචි සිංහාසනේ ඉන්න එකනා රජුරෝ ගිහිල්ලා කියනවා අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ අමුත් එක්ක ආපුවම සලකන්න බලන්න ගේට්ටුවේදී බැනලානේ ඊට පස්සේ එන මනසත් හිරේ දාන්න ගිහිල්ලානේ ඉතින් එහෙම කරන්න හොඳ නැහැ නේ වැදගත්ෙක් ආවම අපි පිළිගන්න වෙන්නේ ග්‍රීන් ටී ටිකක් බොන්න කියලා. ඉතින් ග්‍රීන් ටී ටිකක් හදාන කතා කරනකොට අර මනසට ප්‍රේම කරන්න කරන්න කරන්න එන්නේ එන්නේ එන්නේ පුංචි වෙනවා. එයාට පෙන්වන්න බෑ මෛත්‍රිය. මෛත්‍රිය එයා කෙට්ටු කරවනවා. ද්වේෂය එයා තර කරවනවා. ඉතින් අන්තිමට ටිකක් වෙලා කතා වෙනකොට සිංහාසනයේ උඩ බලුමැක්කේ තරමට පුංචි උනාලු. ඉතින් රජුර අරන් ගිහලා ජනෙලෙන් එළියට විසිකලා දැම්මා. ඉවරයි. ද්වේෂයත් ඒ වගේ පුංචි කරන්න ඕනේ ඉස්සරහ. පුංචි කරාට පස්සේ නියපොත්තෙන් කඩන්න පුළුවන්. අපි කරන්න තියෙන්නේ ද්වේෂය එනකොටම කඩානපයි. ද්වේෂය එනකොටම මේ අනති කරන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් ඇත්තටම ද්වේෂයට ඕනේ කරන ආහාරය ඉච්චරයි. අපිට පුළුවන් නම් ද්වේෂය එනකොට දැනගන්න මේ ඡන්දය නෙවෙයි. මෝහය නෙවෙයි. මේ ද්වේෂය ආවේ. මේ ද්වේෂය ආවේ මෙන්න මේ අරමුණ නිසායි. මේ අරමුණ ඇසුර කරොත් දිගටම මේ ද්වේෂය වැඩෙනවා. ඒක නිසා මේ අරමුණෙන් එක්ක වෙන අරමුණක ඵලයක්. එහෙම නැත්නම් ඒකේ ආදීනව සලකපන්. එහෙම නැත්නම් කල්පනා කරන නිකන් හිටපන්. නැත්නම් මේක හට ගන්න හැටි බලපන්. ඒක නිසා පිට ලස්සනම කැලේ තමයි අපිට දිගට දිගට द्वේෂය එනවනම් ඒ द्वේෂ ජනක අරමුණ නැවත නැවත අපි ඇසුරු කරන්න පෙළඹෙන්නේ ඇයි වෙන ලක්ෂයක් අරමුණු ඒ වෙලාවේ ඕන තරම් තියෙනවා තියේදී ඒ අරමුණත් එක්කම උරුට්ටු වෙවි උරුට්ටු වෙවි ඔට්ටු වෙවි ඔට්ටු වෙවි මට ද්වේෂය එනවා එයා මයිත් එක්ක මෙහෙම මෙහෙම කරනවා කියලා ඒ ද්වේෂ අරමුණ ඇසුරු කිරීම හරහා මේ ද්වේෂය කස කැවෙනවා ඒ නිසා කරන්න තියෙන්නේ ඒ වෙනුවට වෙන අරමුණක් කල්පනා කරන්න. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ බය අඩු ගතියක්. ඒ නිසා හිතනවා නෑ මෙයාත් එක්ක හැප්පිලාම හදන්න ඕන කියලා. නමුත් හැප්පෙන්න හැප්පෙන්න ද්වේෂයට ආහාර ලැබෙනවා. ද්වේෂයට පොහොර ලැබෙනවා. ඒ නිසා ද්වේෂයට මෛත්‍රී කරන්න ගියොත් ද්වේෂයට වසන්න බෑ. ඒක නිසා ඔය අ 9/11 එක නැත්තම් ඔය World Trade Center එකට ගැහුවට පස්සේ Mind and Life කියන සමිතියේ ඊගාව තේමාව උනේ emotional intelligence කියලා. අපිට ඇති වෙන එක එක රාග, ద్వේෂ, මෝහ වගේ ඒ ආත්ම ආකල්ප එහෙම නැත්නම් මේ මානසික தত্ত্ব පිළිබඳව අපි දන්නේ මොනවද කියලා. අපි වට යට වෙනවා, වාල් වෙනවා, දාස වෙනවා මිසක් අපි කොහොම පටන් ගන්න කොහෙන් කෙලුණා කියලා දන්නේ නැහැ. ඒක නිසා අමනුෂ්‍ය මිනිස්සෙක් අතර රාගය ඇති වුණාට පස්සේ මේ මිනිස්සයා දිගටම කාමීත්‍යාචාරය කරගෙන දිගින් දිගට දිගින් දිගට යනවා කරන්න දෙයක් නැහැ. වළක්වන්න බෑ. මොකද මේ මනුස්ස ශරීරයේ හැටි. රසායනික ශරීරයක් තියෙන. රසායනික වැඩි වෙච්ච ගමන් කාමීති ගියනවා. ඒකේ තව જાතික රසායනයක් තියෙන වැඩි වෙච්ච ගමන් තුවක්කුවක් ගත්තා අහු වෙන අහු වෙනකට වෙඩි චීත්‍ය වෙඩි චීත්‍ය යනවා. බලක් ගන්න බෑ. ඊට පස්සේ මෝහයක් තියෙනවා මොන જાතියවත් අධ්‍යාපනයක් දෙන්න බෑ. හික්මීමක් කරන්න බෑ හැම වෙලාවෙම. ඒ අශීලාචාර මට්ටමට වැටෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දවස් ගාණක් මේ සම්මන්ත්‍රණේ පවත්තලා අන්තිමට තීන්දුවක් ඇති කරා. එතෙන් ඇතිවිච්ච දැනුමේදී මේ මිනිස්සයෝ Tamanට ඇතිවෙන මානසික ආතති මානසික ආකල්ප පිළිබඳව දන්නේ නැතුව කරන්නේ මෙව පොහොර දාන එක. ඒ නිසා ඒව පිළිබඳ දැනුවත් කළොත් ඒක භාවනාවක් ඇත්තටම. එහෙම නැත්නම් ස්වයං ශික්ෂණය කියලා seven emotions කියලා ඒ වගේ ආකල්ප හතකට පොත් හතක් ලියුණා. ආශාව පිළිබඳ එකක්, ද්වේෂය පිළිබඳ එකක්, ඊර්ෂ්‍යාව පිළිබඳ එකක්, මාන්නය පිළිබඳ එකක් ආදි වශයෙන්. ඉතින් ඒකේ ද්වේෂය පිළිබඳ ලියපු ඒ චූර්මන් කියන රචකයා එයා පොත පටන් ගන්නකොටම කියන්නේ මීට පස්සේ මම කවදාකවත් ද්වේෂයට ද්වේෂ නොකරන්නේ මී කියලා තමයි පෙරවදන ලියන්නේ. අපි මෙතෙක් කල් කෙරුවේ ද්වේෂයට ද්වේෂ කිරීම හරහා පොහොර දුන්නා ආහාර දීලා අන්තිමට ද්වේෂය අර මාලිගාට ගිය යක්ෂයා වගේ එන්න එන්න එන්න එන්න වැඩි වුණාට පස්සේ වළක්වන්න බෑ. නමුත් ද්වේෂය හුලම් බසන්න පුළුවන්. ද්වේෂය කෙන්චි කරන්න පුළුවන්. දේශය කෙට්ටු කරන්න පුළුවන්. ඒ කෙට්ටු කරන ක්‍රම හතරක් බුදුරජාණන්සේ දේශනා කරාට පස්සේ රාජාසනයේ වට ඉන්න ඉනිකුණෙක් තරමට ද්වේෂය බැතුවාට පස්සේ මාලිගාවෙන් එළියට ජනෙලෙන් එළියට විශ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කෙලෙස් වල ව්‍යාපාරෙදී ඒ ඒ මට්ටමේ ඉන්න යෝගාවචරයේ ගත්තොත් යාට සමාහලාට Taman රාග නිශ්චිත බව, රාග චරිතයක් බව, මට මේ පුංචි දෙයකින් පවා රාගය විශ්ින බව දැනගන්නවා. දැනගෙන ලැජ්ජිත වෙනවා, පීඩිත වෙනවා, ආධිනව සලකනවා. ඒ වුණත් මේ රාගයේ කිසිම මායින් කිරිල්ලක් නෑ. කරා නැවත නැවත එනවා. ඒ මොකද පරණ ඒකතු කරගෙන ආපු කර්ම ශක්තිය නිසා. ඉතින් ඒ පුද්ගලයා දිහා ලෝකයා බලන්නේ මහා ලුකොට භාවනාකාරයා. ඒ වුණාට කිසි වෙනසක් නැහැ නේ. රාගේ දාම තියෙනවානේ. ඒ මිනිස්සුත් බලනවා මට වර එක රාගේ යට කරන්න පුළුවන්. නමුත් ආයෙසරයක් දවසක ඒ රාග නිශ්චිත කෙනෙක්ගේ එහෙම නැත්නම් රාගෙන් තෙත්තිච්ච මට්ටමටපත් වෙලා තමන්ගේ தත්වෙට ගැළපෙන්නේ නැති විදිහට පුදුම රාගයක් එන්න පටන් ගන්නවා. ඒකට හරි පශ්චාත්තාවයක් එනවා. කවදද මම සාදු චරිතයක් ඇති කරගන්නේ? කවදද මට පුළුවන් වෙන්නේ මේ දෙයක් නැත යට කරන්න කියලා? එවන්සගේ හිත පෙලෙනවා. බුදුරජාණන් වහන්සේ විතරයි කතා කරලා කියන්නේ එහෙම පෙළුනොත් උඹට මේ සටන කරගෙන යන්න බෑ රාගය කියන්නේ විල්ලජ ජනිත දෙයක් සුද්ධ ආත්මයකට සුද්ධ ශරීරයකට ඕන වෙලාවක එන්න පුළුවන් මේ ඉන හැම වෙලාවකම මේක නැවත නැවතත් කර කර බලන්න ඕනේ අර ගිය පාර සාර්ථක වෙච්ච ක්‍රමේ ආයසරයක් කරන්න කරන්න නැවත නැවත රාගේ එනවයි කියලා කියන්නේ රාගේ දුර්වල වීමක් කියන එක මේ මානසික මේ ක්‍රමේදී ෆ්‍රී ඇසෝසියේෂන් කියලා ඇසුරෙදී ඒ පුද්ගලයා ලැබුවා කතා කරවීමෙන් අර මානසික ආතතිය බසන. එහෙම නැත්නම් ඒකට කියනවා විරේචනය කියලා කැතැසිස් කියලා. එයා ඒ රාගේ එළියට එන්න එන්න එන්න එන්න පෙනෙන්නේ නම් උද්දීපන වෙලා රාගෙන් තෙත් වෙලා නරක වැඩ කරනවා කියලා. නමුත් අර ඇතුලේ තියෙන ගොජේ ඇතුලේ තියෙන එකතු වෙලා තියෙනව එන්න එන්න හිස් වෙන්න පටන් ගන්නවා. හිස් වෙන්න නම් මේක සැරව තුවාලකින් එළියට ගන්නවා වගේ එන්න දෙන්න ඕනේ. ඒ දෙන කෙනාට බටහිර මානසික විද්‍යාව හැටියට උපදේශකයයි කියලා කියනවා. උපදේශකට කියනවා දැන් මේ පුද්ගලයාට තියෙන මේ වගේ භයානක රෝගයක් රාගෙම විකෘතියක් බාටපත් වෙලා ඒක සීදීනසා ගන්න හදනවා. එහෙම නැත්නම් අනික් කෙනාව මරන්න හදනවා මොනවා හරි වුණාට පස්සේ දිගට කතා කරවන්න. හැබැයි කතා කරනකොට හොඳ දේවල් කියන්නේ නැහැ. යාගේ හිතේ තියෙන දේවල් එළියට එන්න එන්න එන්න එන්න හිත ඇතුලේ මොකක්ද දෝෂෝ සේවාවක් යන. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1919 දී විතර ලියලා තියෙනවා. උඹ ළඟට මානසික රෝගියෙක් ආවොත් උඹ යාට සැතපෙන්න හොඳට ඉඩක් දීපන්. පහසුවෙන් වාඩි වෙන්න කියපන්. කියලා යාට යාගේ ප්‍රශ්න කියන්න අරපන්. උඹ හූමිටි තියන්න එපා කියලා තියෙනවා. ඒකට හූමිටි තියන්න යන්න එපා. හැබැයි විශ්වාසයක් දීපන්. උඹ තොරතුරු මං කාටවත් පිට කරන්නේ නැහැ. ඒක මගේ වෘත්තිය මේ වශයෙන් මම බැඳිලා තියෙන්නේ. ඒ නිසා කියන්නේ. ඉතින් ඒක ඒ ඒ එන ලෙඩා යා ලෙඩෙක් දුර්වල මනසක් ඇති කෙනෙක් කියන්න ඕනේ දැන් දන්නේ කියන්න ඕනේ දෙ මොකද්ද කියලා උපදේශකයා දන්නෙත් නැහැ. ඒ නිසා කියනවා හරි දැන් වෙහෙසයිනවා ගිහිල්ලා ආය දවස් තුනකින් එන්න. ආයෙසරක් කියවිලා කියනවා. කියනකොට කියනකොට කියනකොට එයා ලව්වම එයාගේ හිතේ යටිපහුවෙච්ච ඒ මානසික තුවාලේ වෙලාවක එළියට එනවා. ඒ එළියට එනකම්ම උපදේශකයා කරන්න තියෙන්නේ එයා ලව්වා මේක පිටමන් කරවන්න ඕනේ. එළියට දාන දාපු වෙලාවක කාරණා වෙනකොට උපදේශකයා ආවේගශීලීව මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න උපදේශකයාගේ සුදුසුකම් අඩු වෙනවා. උපදේශකයා ආවේගශීලී වෙන්නේ නැතුව අරය ලව්ව ඔක්කොම එළියට එනකම් අහගෙන ඉන්නකොට උපදේශකගේ මනස සහ ලෙඩාගේ මනස සම වෙච්ච ගමන් ටෙලිපති ක්‍රමයට පණිවිඩයක් එනවා. උපදේශකයා හිතනවා මෙන්න මේක කිව්වොත් හොඳයි කියලා. කියනකොටම ඒක හිතනකොටම අහගෙන ඉන්න එකටත් ඒක හොඳට බෙහෙතක් වගේ හරියනවා. අන්නේ දේ වෙන්න නම් පුදුම ලස්සන දේ වචන ටික පාවිච්චි කරලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. උඹ අහුම්කම් දෙන්න ඕනේ බීරෙක් වගේ කියලා. කෙලින්ම බුද්ධ වචනේ. උඹ මේ द्वේෂයට ඒ කතා කරන්න අහුම්කම් දෙන්න ඕනේ බීරෙක් වගේ. ඉතින් යාගේ ගෝලියෝ ටික සේරම චෝදනා කරලා තිනවා බීරෙක් වගේ අහුම්කම් දෙනවා කියලා කියන වගකීමේ පැහැරීමක් නේද? ඒකට කොහොමද මේ පුද්ගලයා දිගටම කතා කරන්න කියලා සම්පූර්ණ මේක ප්‍රතික්ෂේප කරා. එයා එළියපු අදහස ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ එරික් ෆ්‍රොම් සෙන් බුද්ධඝම මාස්ටර්ස් එක්ක වැඩ කරලා එයා බුදුරජාණන් වහන්සේ කියපු එක සෝතවා බදිරෝ යථා යමක් අහුම්කම් දෙනකොට බීරෙක් වගේ හිටපන් යමක් දිහා බලනකොට පොට්ටෙක් වගේ හිටපන් කියලා බුදුරජාණන්සේ කියපු එක මේ උපදේශකයට දාලා කිව්වා මේ වෙලාවේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියප එක හරි. ඒක ඒ වෙලාවේ එළියට යන්න දෙන්න ඕනේ. රාගේ නැවත නැවත එන්න දෙන්න ඕනේ. වීතික්‍රමණය වෙන්නේ නැහැ. එළවක් කියවන්න ඕනේ. කියවනකොට කියවනකොට ඒක හිඳෙනවා ලිඳක් ඉහන වෙලාව වගේ. ඉඳන් වතුර ගන්න වෙලාවක් නෙලද ඉහන්න හදන වෙලාව ශීඝ්‍රයෙන් එන්න අරිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කතාවට ගියොත් ලෙඩෙක් ඉන්නවා. උපදේශකෙක් ඉන්නවා. නැහුණා වගේ අහගෙන ඉන්න එක විතරයි බේත. ඒකට අපි ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියනවා. නිදහස් හැසිරීම. සතිය කරන්නේ ඔච්චරමනේ. ලෙඩක් තමන්, වේදක් තමන්, උත්තරේ සතිය. සතිය කියනවා තමන්ගේම රාගයේදී. ඒක දිහා හොඳට බලාන ඉන්නවා. මේ අරමුණු තියෙනකොට මේ රාගෙ මතුවෙනවා. අරමුණ වැඩි වෙලා බලාන ඉන්නකොට රාගෙ වැඩි වෙනවා. අරමුණ වෙනාදකට යගම රාගෙ නතර වෙනවා. ආදිවාසී මේ රාගයේ දිහා තමන්ම බලාන ඉන්නකොට ලෙඩත් තමන් වෙදත් තමන් උත්තරේ සතිය. ඒ නිසා කාටවත් ගෙවන්න ඕනෙත් නැහැ, පැය ගණන් යන්න ඕනෙත් නැහැ. සතියට දෙන්න අරින්න තමන්ට නිතර වද දෙන කෙලෙසේට ඉස්මතු වෙන්න දෙන්න හරි. බය වෙලා නෙවෙයි කරන්නේ. ඒ ගැන ජයග්‍රහී හැඟීමෙන් කරන්නේ. නමුත් හිතා ගන්න ඒකට කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා. ඒකට කොච්චර හික්මීමක් ඕනද කියලා. ඒතර කොච්චර සතියක් ඕනද කියලා. මේ යකාට බය වෙලා සෝහනේ ගෙවල් හදන්න බෑ. සෝහනේ ගෙවල් හදනවනම් යකාට බය නැතුව යන්න ඕනේ. නිසා දෝසුප සංහත හිතවිලි පටන් ගන්නකොට ඉතාමත්ම තනුකයි තුනි. නමුත් මේක පිළිබඳ පමා වුණොත් අප්‍රමාද නොවුනොත් ඒක සීක්‍රෙන් වැළෙනවා. වැන්නාට පස්සේ අපිට යටපත් කරන්න බෑ මාලිකට ආපු යකාවක්. එන වෙලාවේදී දැනගත්තොත් ඒ වැඩිවීම සඳහා අර දෝසූප සංහිත අරමුණම නැවත නැවත ඇසුරු කිරීමේ වැරද්ද Taman අතට එනවා. එක්ක වෙන අරමුණක් ගන්න, එක්ක ආධිනව සලකන්න, එක්ක අසත්‍ය අමංශකාරය යොදවන්න, එක්ක මේ වැඩෙන හැටි බලන්න පල්ලිවලා ඒ අරමුණෙන් අයින් කරපු ගමන් ඒ අරමුණ අයින් කරලා ඒ අරමුණේ ඉඳීම නැවත නැවත අනුමත කරන්නේ මගේ හිතමයි. ඒ නිසා මම ඒක දැනගෙන මුලින්ම එකකින් අනිත් පැත්තට හරවනවා කියන එක තමන්ගේ අතට ගන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියනවා ඒ වීතික්කම කෙලේශයත් නැත්නම් වීතික්කම භූමියත් ඉක්මවලා පරිඋත්ථාන භූමියත් ඉක්මවලා අනුසේ භූමිය දක්වාම තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ වගේ දෝසූපසංගත අරමුණුත් එක්ක වැඩිකල් ඇසුරු කිරීමේ යටි හිතේ මොකද්දෝ කැමැත්තක් තියෙනවා. තමන්ම තමයි ඒ ඇසුරු කරලා ඒ දෝෂේ වඩන්නේ. ඒ ඒ රාගේ වඩන්නේ. මෝහේ වඩන්නේ. ඒ තුනේම වෙනසක් නැහැ. ඒක නිසා පටන් ගන්න වෙලාවෙදී මේ අල්ලගත්තොත් අපට කියන්න පුළුවන් පටන් ගන්නම නම් කර්මානුරූපෝ කම්මජ චිත්තජ උතුජ ආහාර හේතුවක් නිසා පටන් ගන්න පුළුවන් මොකක් හරි අරමුණක් ඉදිරියට එන්න පුළුවන් නමුත් ඒ අරමුණ නැවත නැවත ඇසුරු කරන්නේ කෙලින්ම ඒ ඒ වෙලාවේ අපි අනුමත කරලා අපිට ඒක උගුරටොරා බෙහෙත් බොන්න බෑ ඉතින් ඒක නිසා අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පවුලේ ඔක්කොම එකතු වෙලා ටෙලිවිෂන් එක බල බල ඉඳද්දි මොකක් හරි අසභ්‍ය දර්ශනයක් මතුවෙනවා පවුලයට බලාගෙන ඉන්න තරම් දර්ශනයක් මතුවෙනවා ඉතින් අපි දන්නවනම් මේ වෙලාවේ වෙන channels තියෙනවයි කියලා. අපිට ඕන channel එක මාරු කරන්න පුළුවන්. දැන් ටෙලිවිෂන් එක ඕෆ් කරන්න පුළුවන්. ඒ වෙනුවට මේක ඔක්කොම බලලා ඒ හදපු එකාට කුණු හarpෙන් බැන්නොත් එහෙම අසබ්බය නොකෑමන දහවතුර පට්ටපඳුරු එකෙක්නේ බලන්න මේ සෙනග ඉන්න තැන මෙව පෙන්වනවනේ කියලා. ඉතින් බලපු මම බලපු හින්දා නෙදන්නේ මේ කුණු හarpයක් කියලා. මට තිබුණානේ කල් ඇතුණ ටෙලිවිෂන් එක ඕෆ් කරන්න. මට තිබුණනේ channel එක මාරු කරන්න. ඔක්කොම බලලා ඒව ඔක්කොම විස්තර කරලා කියනවා හදපේක හරිම කුපාඩියෙක්. හරිම කැතමිනියෙක් මේ සෙනගේ ඉන්න තැඟවල මේවා හදලා බලනවා. ඉතින් ඒ කියන්නේ මූ කිඩිය පිටින් කාලානේ. ඉතින් බුදුහාමුදුරු කෙනෙකුගේ channels ගොඩක් තියෙනවා. on off button එකක් තියෙනවා. අපි පංචවෝකාර භව කිව්වට පස්සේ channels පහක් තියෙනවා. මේ channel එක නම් එන්නේ අනිත් channel එකට මාරු කරපන්. ඒක කරන්නේ නැතුව ඒකෙම තියාගෙන ඒකෙම වර්ධනය කරගෙන අර කැකිලි රජුරු වගේ කියනවා ඒ ගෑණි ඉස්සරහින් මේ පැත්තට ගිය නිසා කට ඇදුණා අයියා. ඊය කතාව කියලා දුන්න නිසා දැන් ඉතින් ලේසි නැත්තම් මට මුල ආයෙඳලා කියලා දෙන්න වෙනවා කැකිලි රජුරුවෙන් කතාව. ඉතින් අපි ඒක දිහා බලන එක ගෑණිගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ මිනිස්යාගේ ප්‍රශ්නයක්. ගෑණි කොහෙ ගියත් ඒකට යනකොට මේ මාසයේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙනස් වෙලා අවධානය වෙන පැත්තකට ගිහිල්ලා කරගෙන යන වැඩේ කරගන්න බැරි වෙනවා. ඉලීශිරත් පහසුරත් අරමුණට දොස් කියනවා. ඉතින් අරමුණ වෙනුවට එවිලා බලනවා වෙනුවට මනසට අහන්න තියුණානේ. ගන්ධරස බලන්න තියුණා. යන්නේ අර ඇදලා යන්නේ මොකටද අර භවයේ පුරාවට ගినాපු මොකද්ද කාන්දා ශක්තියක් තියෙනවා. අපි ඒක ඒ මිනිස්යාගේ වැරද්දක් කියනවනම් මොන තරම් අසාධාරණද ඒ වගේම කවදද අපි සනීප වෙන්නේ? ශනි පෙන්නම් දැනගන්න ඕනේ මයි ළඟ තියෙනවා. ඒ දර්ශනෙට ඇදලා යන ගතියක්. ඉතින් මම මේ දර්ශන නැති කරාට මගේ ළඟ මේ ඇදලා යන ගතිය තියෙන තාකල් මම දාසයි. ඒ නිසා ඒ කජ්ජනීය සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. මිනිස්සයා කාමයේ කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන සංකල්ප වලටයි. ඒ සංකල්ප අවුස්සන්න පිටවිවා තියෙනවා. නති කාමයානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි කාමයේ කියන්නේ. ඒ වයින් ඇවිස්සුවාට ඒක දිගේ ඇදීගෙන යන්නේ Tamange ඇතුලේ තියෙන ඒ තියෙන විතක්ක නිස්ෘත ගතිය. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා. ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චාවයි උඹ උඹේ කාමච්ඡන්දේ පාලනය කරපන්. උඹ උඹේ කාමච්ඡන්දේ පාලනය කරාට පස්සේ උඹ කුප්පණ ගතිය ඒ අරමුණ වල නැති වෙනවා. උඹ ළඟ කාමයේ තියෙන තාක්කල්ලේ අරමුණ ඔබ කුප්පනවා. ඔබ ඊට පස්සේ අරමුණ සුද්ධ කරන්න හදනවා, අදාරින්න හදනවා, විනයගරු කරන්න හදනවා. නමුත් ඇතුලේ Taman ළඟ කාමච්ඡන්දේ තියෙන තාක්කල් ඒ කුප්පන ගතියට 100ට වැඩි ගාණක් වගේ වෙන්න ඕනේ Tamanගේ ඇතුලේ තියෙන සංකල්ප වෙනස් කිරීමයි සංකල්ප වෙනස් කරන්නේ නැතුව ලෝකෙ වෙනස් කරන්න හදන જાතිය තමයි කියන්නේ සදාචාරවාදීන් කියලා. අන්නේ සදාචාරවාදී නිසා තමයි ලෝකේ යුද්ධ දෙකක් ඇති වුනේ. ලෝකේ යුද්ධ දෙකක් ඇති වුනේ සදාචාරවාදී නිසා. ඒ කට්ටිය කියන්නේ මේ මානවය හදණ්ඩයි අදඟලන්නේ. හැබැයි කවදාකවත් Taman හැදිච්චි නැති කෙනෙකුට විතරයි සදාචාරවාදියෙක් වෙන්න පුළුවන්. Taman දන්නවනම් මේ ආකල්ප සම්පත්තිය හදාගත්තට පස්සේ ලෝකේ මොන දෙයකින්වත් මාව කුප්පන්න බැරි වෙනවයි කියලා. එයා ඉස්සල්ලාම් බලන්න හදන්නේ ලෝකේ මට්ටම් කරන්න හදනවා වෙනුවට Taman සෙරප්පු දෙයක් දාගන්න එක විතරයි. අපි ඒක කරන්නේ නැතුව කියනවා මට මේ රාගය ආවේ මට ද්වේෂය ආවේ මේ පරිසරය කෙලසිලා තියෙන නිසා එහෙම නැත්නම් මේ බාහිරේ හොඳ නැති නිසායි කියලා ඒ පුදුමාකාර විදියට බාහිරත් එක්ක ගැටෙනවා. බුදුජානනාංශය මතක් කරලා කියන්නේ සංකල්ප හදන තාක්කල් උඹ ලෝකයා විසින් දෙන ඕනෙම ලණුවක් කරනවා. දෝකෑ රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරනවා වගේ එක එක අරමුණු පෙන්නලා අපිව මත් කරනවා. ඒ නිසා සංකල්ප පිළිබඳව නැත්නම් විතක්ක පිළිබඳ සංඛාර సంతාණය විතක්ක හට ගන්න තැන දැකලා ඒ කවදාකවත් හටගත්ත විතක්ක කියලා જાතියක් නැහැ. එතන පහළ වෙන්නේ. පහළ වෙලා ඒක වර්ධන වේගය දිහා බලාගෙන හිටියොත් කස කැවීම දිහා ඒ කස කැවීමට 100%ක්ම තමන්ගේ යටිහිතේ තියෙන කෑදරකම තමයි බලපාන්නේ. යටිහිතේ තියෙන ද්වේෂයට මනාපය තමයි බලපාන්නේ. එහෙම නැත්නම් අපි මොහේට තියෙන කැමැත්ත. ඉතින් හුඟ දෙනෙක් කියනවානේ මගේ මයල මයලක ඇත්තටම එහෙම මේ රාගයට කැමැත්තක් නැහැ කියලා. නැත්නම් ද්වේෂයට කැමැත්තක් නැහැ කියලා. මොහේට කැමැත්තක් නැහැ කියලා සාමාන්‍ය රටවැසියකින් යවුවොත් පුරවැසියකින් යවුවොත් ඒ කැමැත්තක් පේන්නේ නැහැ. නමුත් මේ වංචනික ස්වරූපයෙන් වැඩ කරන්න හැටි බලනකොට කිසිම කෙනෙකුට කාගාරි කිල්ලෝට හුණු නැහැ කිව්වොත් වෙන්න බෑනේ. කිල්ලෝට තියෙන හුණු තියාගෙන යන තමයි. හැම එකාගෙම කිල්ලෝට හුණු තියෙනවා. ඉතින් Taman දන්නවනේ මේ හුණු ටික බලන එකයි මේ බුදුරජාණන්සේ කියන්නේ කියලා හුණු හංගන එක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේ හැම කාමයක්ම හැම රාගයක්ම හැම ද්වේෂයක්ම මතුවෙන මතුවෙන වෙලාවේ ඒක දිහා බලන හැම චිත්තක්ෂණිකම හිතාගන්න එකේ ගෙවා දැමීමක් සිදු වෙනවා. බුදුජානකේ සඳහන් කළ තියෙන ඒ රාග ද්වේෂ මොහ මතු නොවන සමාධියකට වෙලා හිටියට සමාධියක් වුණාට කෙලස් කැපීමක් කවදාකවත් වෙන්නේ නැහැ. අපි බොහෝම හොඳ සමාධියකට ගිහිල්ලා අපිට කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ. ඒක තමයි කාමෝපසංගත, දෝසෝපසංගත, මෝහෝපසංගත කියන්නේ. ඒකේ ඉන්න පුළුවන් ගොඩක් වෙලා. නමුත් ගෙවන් වීමක් සිදු වෙලා නැහැ. එකක්වත් ඉස්මතු වෙලා. ඉස්මතු වෙලා ඒ කඩලා දැම්මොත් විතරයි දැක දැක දැන දැනම තමයි කෙලස් කෙවෙන්නේ. ඉතින් ඒක නිසා අමාරු වෙච්ච වෙලාවක අපි ඒ වගේ තැම්පත් හිතකින් සමාධිමත් හිතකින් විශ්‍රාම ගත්තර කමක් නැහැ. හිත ශක්තිමත් කරගත්තර කමක් නැහැ. නමුත් දැනගන්න ඕනේ ඊට පස්සේ ආයෙ සතම් බිමට යන්න ඕනේ. ඒ රාගයත් එක්කනම්, ద్వේෂයත් එක්කනම්, මෝහයත් එක්කනම් ඒක මතු වෙලා. මතු කිරීම හරහාම විරේචනය කරලා තමයි එළියට දාන්න තියෙන්නේ. ඒක සදාචාරවාදියා හිතන්නේ මේ කෙලෙස් ආරාධනා කරනවා කියලා. නෑ. කෙලෙස් අපිට ආරාධනා කරන්නේ එන කෙලෙසින් වැඩ ගන්නවා. මතුවෙන මතුවෙන අවස්ථාවේ හැටියට අපි මේ මේක මට මේ මුලදී දැනගන්න පුළුවන් මේක මට මැදදී දැනගන්න පුළුවන් මේක මට මුල් මැදාග තුනම අල්ලා ගන්න බැරි වුණා ආදි වශයෙන් එනේන කෙලෙසේ අවස්ථාවක් ගන්නවා හැකිතාක් මුලට අදින්න මුලට ඇද්දාට පස්සේ Tamanට එනවා අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් නියපොත්තෙන් කඩන්න පුළුවන් තත්ත්වයක්. ඒක හිතා ගන්න බෑ ආදුනිකයෙකුට. ආදුනිකයා නියපොත්තෙන් කඩන්න ගියාට හරියන්නේ නැහැ. ඒ නියපොත්තෙන් කඩන தત્ත්වය සරුවචනසේ පෙන්වන්නේ දතර දත තිරත් අද කරලා දිව උඩුතල් රතිල හිර කරලා අකුසල් හිතෙන් කුසල් හිතෙන් අකුසල් හිත මැඩලනවා. ඉතින් ඒ තටමැව්වට හරියන්නේ මේ මූලික සුදුසුකම් නැතුවන බබෙක් බඩේ නැතුව තටමැව්වට ළමයි හම්බ වෙන්නේ නැහනේ. මුල්ලකට ගිහිල්ලා තටමඬ බලන්න. එහෙම හරියන්නේ නැහැ. ඒ බබා වටේ මාසක නම් පිරලා තියෙනවා. එතකොට නම් තටමැව්වොත් බබාලා හම්බ වෙනවා. දැන් කට්ටිය කරන්නේ බබා නැතුව තටමනවා. ඒකල බුදුහාමුදුරු කියනවා නේ තටපුවම ළමයි හම්බ වෙනවා කියනවා ඕ කොච්චර කල් තටපුවද නෑ බබාල නෑ. තාටමවට බබාල හම්බෙන්නේ නෑ. මේ කියන්නේ පස්සෙනි එක. විතක්ක සංඨාන පහු කරාට පස්සේ තමයි කියන්නේ නියපොත්තෙන් කරන්න ඕනේ. එතකොට දත ඒ තටමන් නැතුව හම්බ වෙන්නෙත් නෑ බබා. ඔය සිසේරියන් කරලා ගන්න හදන්නේ මේ ඇඟේ රූපලාවන්‍ය සෞත්වය කියලා. නැත්තම් තටමන එකෙන් තමයි බබාට පිළිබඳ ප්‍රේමය මතුවෙන්නේ. එතෙන්ට ගියාට පස්සෙත් බබා එළියට එන්න තටමනකොට අම්මත් තටමන්න ඕනේ. නැසෝ බලම්බු වෙන්නේ නැහැ. ඒ වගේ එතෙන්ට යනකම් දුර්වල කර ගැනීම අර මුලින් කියන හතරෙන්ම සිද්ධ වෙනවා. ඒක හැබැයි සූත්‍රය කියනකොට එහෙම දැනෙන්නේ නැහැ. සූත්‍රය කියනකොට කියන්නේ අරක කරලා මේක කරලා මේක කරලා මේක කරන්න කියන එක දැනෙන්නේ නමුත් පේනවා බැලු බැල්මට හොඳටම මේක පුංචි කරලා පුංචි කරලා බෙලහීන කරලා බෙලහීන කරලා තමයි අන්තිමට සමූල ඝාතනය කරන්නේ මුලිනුදුරා දැපීම කරන්න පුළුවන් යන්නේ. ඉතින් මේ මුලිනුදුරා දැමීමට යනකොට ඒ යෝගාවචරය යන්නෙම ජයග්‍රහී හැඟීමකින් කෙලේශාවට බය වෙන්නේ නැවරෙන් උඹ මං උඹ අලගිය මුලගිය දන්නවා උඹ මේ සැරේ ආවොත් නැත්තරම නැති කරනවා කියන හැඟීම ඒ යෝගාවචරය තුළ ආඩ්‍ය ගතියක් විදිහට දීර්ඝ ගතියක් විදිහට එන්න පටන් ගන්නවා කෙලස් තාම එනවා ආවට පසු බාන්නේ අඬා හෝ ගන්නෑ එයා දන්නවා එනේන වෙලාවේ මම වාසිය අර ගන්නවා. අරගෙන ඉවර වෙලා මම ඒ කෙලෙස් තව ටිකක් බෙලහීන කරනවා. තව ටිකක් බෙලහීන කරනවා. ඒ බෙලහීනම කරන වෙලාවේදී ඒ ඒ යෝගාවචරයාගේ මේ සත්ක්‍රියාවට අනුකම්පා හරි කරන්න පුළුවන් වෙන්නේ. එයා ධරණේ ප්‍රතිහත වීරියට අනුකම්පා හරි කරන්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය කෙලස් කපුව කෙනෙකුට විතරයි. ලෝකයට කවදාවත් තේරෙන්නේ නැහැ මේ මනුස්සයේ ධරණ දැරිල්ල. තාමත් රාගය ඇවිල්ලා පෙළෙනවා. පුළුවන් තරම් දත කාගෙන ඇතුළෙමුත් විවේචනය කරනවා පිටිමුත් විවේචනය නෑ ඒ වුණාට දිගින් දිගටම දිගින් දිගටම මේ මතුවෙන මතුවෙන රාගේ මතුවෙන මතුවෙන ද්වේෂය මතුවෙන මතුවෙන මොහේ එද්දී පසුබාල අඬහව ගන්න යන්නේ මම කවදා හරි මේක ජය ගන්නවා කියන හැඟීමට එනවා ඒක ආධුනික යෝගාවචරයට එන්නේ නෑ ආධුනිකයෝ ගත ඇති කරන්නේ සතිය ඇති කරනවා සමාධිය ඇති කරනවා ලෑස්ති වෙලා යනවා සද්ධාවෙන් නැවත නැවත මුණ දෙනවා වැටෙනවා තැලෙනවා පොඩි වෙනවා නමුත් සරුවචන් වහන්සේ සරුවචන් වහන්සේගේ තියෙන පොදු දැක්මෙන් බැලුවොත් උන්වහන්සේ මේ අදිෂ්ඨාන ශක්තියෙන් කෙලෙස් තලන කෙනාට වැඩිය කෙලෙස් ඉදිරියට වැටමින් දඟලන ආධුනික යෝගාවචරයට වැඩි අනුකම්පාවක් කරනවා මේ සටනට මුලින්ම පෙළඹිලා පෙළඹිලා යන කිසි ආයුධයක් උපකරණයක් මොකුත් නැහැ. කෙලෙස් වල බරපතලකම දන්නෙත් නැහැ. ඉදිරියට යනවනේ යෝගාවචරය. මේ නික් ආරම්භ ධාතුව වැඩේ පටන් ගන්න කෙනා එයා තමයි බොහෝම දුර්වල කෙනා. එයාට ලෝකෙන් අනුකම්පාවකුත් නැහැ, තමන් ළඟත් ආයුධ නැහැ, කෙලෙස් වල අනුකම්පාවකුත් නැහැ. එතෙන්ද බුදුරජාණන්සේ පුළුවන් තරම් උදව් කරනවා මේ <clears throat> ප්‍රධාන වෙනස. මේ කෙලෙස් වවමින් හිටපු කෙනා කෙලෙස් දුරු කිරීමේ වැඩකට බැස්සා. එයා මේ ආරම්භ ධාතුව ඇති කරා. පටන් අරගත්තා. තාම නික්කම මට්ටමට ගිහිල්ලා නැහැ. ඒ කෙනාට හැන්දෙන් කවන්න වගේ. බුදුන්ස කියනවා ඔබ ගත්ත පියවර හරි. පරාජිත දේවල් බොහෝ වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. කරගෙන කරගෙන යන්න යනකොට උඹට ආයුධය හුරු වෙනවා අතට. ඔබ දන්නවා කෙලෙස් වල තියෙන බරසාරකම. ওই ටික උඹම කරන්න ඕනේ. මට උඹට කරලා දෙන්න බෑ. නමුත් මම උඹට ධෛර්ය දෙනවයි කියලා ඒ ආධුනික යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ගොඩාක් විස්තර සහිතව කතා කරනවා. ඊට පස්සේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා ඇත්තට මේ ආධුනික පන්තියේ ඒ ප්‍රාථමික පන්තියේ මොන්ටිසෝරි පන්තියේ හරියට ඇල්ලුවා නම් ඉතුරු ඒවා ගන්න දෙයක් නැහැ කියලා. ඉතුරු ඒවා ඉබේ සිද්ධ වෙනවා කියලා. මුල හොඳ හොඳ ස්ථාවර ආරම්භයක් ඇති කරගන්න ඕනේ. මම මම දන්නේ මේ විතක්ක දන්තාන සූත්‍රය දන්නෙත් නෑ මේ ඉස්සරහට පාවිච්චි කරන උපකරණ දන්නෙත් නෑ මට එක උපකරණයක් තියෙන. එළඹෙල එළඹෙලට මූණ දෙනවා. ඉස්සෙල්ලා අපි මූණ දෙන්නේ ආනපානෙට. අපි මූණ දෙන්නේ වම දකුණට. ඒ වගේ මොකක්වත් නෑ. ඒවා නිකන් අර කාමච්ඡන්දේ දුරු කරන්න, කාමයේ අයින් කරන්න තියෙන පොඩි ෆිලර් එකක්. එහෙම නැත්නම් පූරකයක් විතරයි. ඒ පූර්කේ වඩල වඩල වඩල වඩලා ඉතින් ඒ වෙනකොට කාමච්ඡන්දේ වද දෙනවා ද්වේෂේ වද දෙනවා දියෙද්දිම පූර්කේ වඩල වඩල වඩලා අන්තිමට තේරුම් ගන්නවා කාමයේ තියෙද්දිත් ද්වේෂයේ තියෙද්දිත් ආස්වාස් ප්‍රසවාස බල රාගයේ තියෙද්දිත් ද්වේෂයේ තියෙද්දිත් වම දහුණ බල එහෙම නැත්නම් මට සද්දයක් ඇහෙනවා හරියට කේන්ති යන જાති සද්දයක් අනිවාර්යයෙන්ම තරහ එනවා ඒත් බලනවා සද්දෙත් ඇහෙනවා රහත් තරහත් ගිහිල්ලා තියෙනවා ඒත් මං පය තියෙනවට බලන්න බැරිද අර තරම් යායට පය තියෙනවා පේන්නේ නැති වුණාට අතනින් මෙතනින් පේන්න පටන් ගන්නවා පේන්න පටන් ගන්නකොට යාට තේරෙනවා ඉස්සර වගේ කරදරයක් නැති තැනක සතිය පවත්තන එක නෙවෙයි දැන් කරන්නේ මේ රාගයෙන් අභියෝග කරද්දී ද්වේෂයෙන් අභියෝග කරද්දී ඒ අරමුණු තියේදීත් මම ලදලද තැන අර ඇති කරගත්ත සතිය චිත්තිත්‍යාන ගිය සතිය එක ඉරට අරගෙන යන්න බැරි වුණාට අතනින් මෙතනින් අතනින් මෙතින් හරි ගමන සතිය වඩන්න ගියාට පස්සේ යට තේරෙන්න පටන් ගන්න මේ සතිය යම්මාකාරයක වර්ධනයක් සිදු වෙනවා නම් ඒකට සාපේක්ෂව අර කෙලෙස් වල දුර්වල වීමක් වෙනවා. එතකොට තමයි කෙලෙස් පිළිබඳව අපිට වාසිබස් කියන්න පුළුවන්. සටනට පෙළඹෙන්න පුළුවන් වෙන්නේ ඒවා ටික සේරම ඇත්තටම කියනවා එකක්වත් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම අපේ సంతානේ තියෙන දැනුම අපිට අවශ්‍ය කරලා තියෙන වැටෙන හැම වෙලාවෙම නැගිටවලා ආධුනික මනසක් ඇති කරගෙන හැම තැනකදීම අර එළඹ සිටි ගතිය. අපි ඉස්සල්ලා අල්ලන්නේ මධ්‍යස්ථ අරමුණු. ටික වෙලා ගියාට පස්සේ කෙලස් එනවා අඬු පුප්පගෙන ඒ තියේද්දිත් මධ්‍යස්ථ අරමුණ හදාන හදාන යනකොට අපිට පේනවා මේ කෙලස් වල අඬු කැඩෙන්න පටන් ගන්නවා. එකවර කැඩෙන්නේ නැහැ. කැඩිගෙන කැඩිගෙන යනකොට තමයි තේරෙනවා මේ අපි දන්නේ නැති වුණාට මේ එක චිත්තක්ෂණයක් සතිය පවත්වනවා කියලා කියන්නේ යගදාවක් වගේ එකක්. ඕන දෙයක් කඩන්න පුළුවන් එකක්. හැබැයි ඒකේ ගැම්ම තියෙනවා. එක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ සතිය තිබුණාට බෑ. ඒක කස කැවෙන්න ඕන. ඒක ගැම්ම ගන්න ඕනේ. ඒ ගැම්ම ගන්න විශ්වාසයේ අදිස්ථාන ශක්තිය ආධුනිකයට නැහැ. ආධුනිකයට තියෙන අතනින් මෙතනින් ටික ටික ටික ටික එකතු කරන සතිය. ඉතින් ඒ එයා ඒ ඒ ගැම්ම කන, ගැම්ම ගන්න, ජවයේ ගැවෙන, ගැනෙන ජීවන රටාවක් හදාගත්තේ නැත්නම් ආජීවය හදාගත්තේ නැත්නම් හැමදාම අතනින් මෙතනින් කෑලි කෑලි එකතු වෙනවා එකතුවක් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි අඟුලිමාල මාලි කරේ දාගන්න ඉස්සෙල්ලා හරියට මිනි මැරුවා. මරලා ඇඟිලි තැන් තැන් වල හංගලා තිබ්බා ඒක වෙලාවට ගන්නම් කියලා. නමුත් නෑ අන්තිමට කියලා බලනකොට කපුටෙක් කරන් ගිහිල්ලා. මිනිහෙක් මරලා හම්බ කරගත්ත ඇඟිල්ල අතර බිලාස ගහන මේ ගලාස්සේ ගහනවා හොයා ගන්න බෑ. මොකද හරි ගඳයි. පස්සේ තමයි හිතාගත්තේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ මේ විදිහට ගොත් ඉවරයක් කරන්න බෑ. මල් මාලයක් හදලා ඇඟේ දාගත්තා හිතන්න ඇඟ උදේ ඉඳලා රෑ වෙනකන් ඒ ඇඟුලි මාලයක් ඇඟේ දාගෙන ඉන්නකොට මොනතරම් ගඳක් ඇද්ද කියලා. මොනතරම් අපාගත තත්වයක් ඇද්ද කියලා. ඊට පැත්තම උට නමක් ආවේ. අඟුලිපාල කියලා නම ආවේ මිනිමරුවට නෙමෙයි. ඇඟිලිමාලේ කරේ දාගත්තා. ඒ වගේ තමයි යෝගාවචරයත් අතනින් මෙතනින් සතිය ඇති කරනකොට මාලේ කරේ දාගන්න ඉස්සලා අඟුලිමාල වගේ. අපි දැහැන මිනි මරනවා. නමුත් ගුණයක් එන්නේ එකතුවක් එන්නේ දිගට දිගට යන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සතියේ තියෙන ඒ බලමහිමය ඒ සිහියේ බලමහිමය කියලා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත මම දැකලා නැහැ කිසිම සම්ප්‍රදාන කුල රචකයෙක් ඒ විදිහට සතිය පිළිබඳව දැකලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේසා බලවත් වූ සතිය මේසා උදව් කළ යුතු සතිය මේසා අකණ්ඩව පැවතුවේ සතියතියෙදී මේ බෞද්ධයා වහා ප්‍රතිපලගෙන දෙන සද්ධාව පිටිපස්සේ යනවා. වහා ප්‍රතිපලගෙන දෙන වීරිය පිටිපස්සේ යනවා. තුන්වහන්සේ සුද්ධ වශයෙන් පෙන්නනවා සතිය වගේ නෙමෙයි සද්ධාව ඔබ කොච්චර විශ්වාස කරත් වර එක සද්ධාව ඔබ පාවා දෙනවා. බොයි වීර්ය කොච්චර විශ්වාස කරත් වීර්යෙන් විභූෂණ පාන්න පුළුවන් වුණත් වර එක ওই වීර්ය ඔබ පාවා දීලා ඔබ නිහිනෙක් බාටපත් කරනවා. සතිය විතරක් ඇදහුවොත් කවම කවදාවත් අතාරින්නේ. ඉත්තෑගිට කබල්ලාය ගිහලා මුත්තා බලනෝයන් කිව්වලු. ඒ වගේ තමයි සතිය ගියොත් වද්දා ගත්තොත් අය මැරණකම් නැත්නම් මැරණකම් කියන්නේ නරකයි. නිවන් දකින්නකම් සතිය කරාරින්නේ නැහැ. එහෙව් සතියක් අත්‍යරූපික තමයි සිංහල ජාතියට වෙච්ච දේ. ඒක තමයි අපි වැටෙන්න හේතුව. බුද්ධ ධර්මයේ තිබුණ මේ හරපද්ධතිය දැන් බෞද්ධෙක් මුල්ලට තද කළ දෙකක් කනලා අහන්න බෑන සතිය කියන්නේ මොකක්ද කියලා එකෙක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා මේ ජාත්‍යන්තර බුද්ධ ධර්ම පතුරවන්න. මොකද්ද ගෙනියන්න ඕන කියලාවත් දන්නේ නැහැ. ඒ තරමටම අපේ අතින් ගිලිහුණා. නමුත් ඒ සතියේ තියෙන අනාත්ම ලක්ෂණය තමයි අපි කොච්චරක් සතිය ගැන නොසලකා හිටියත් සලකන්න ගිය තමන්ම සතිය අපිට ආශිර්වාද කරනවා අපිට උදව් කරනවා. තොපි මට මාව ගණන් ගත්තේ නැහැ මහා ලොකුට සද්දාව පිටිපස්සේ ගියා. මහා ලොකුට වීර්ය පිටිපස්සේ ගිහින් කරගනි. මයිලකට එන්න එපා කියලා එහෙම සතිය කියන්නේ. සතිය කියන පුදුමාකාර විදියක් කොතනක හරි සතියට නැඹුරු වුණාද නැතු වුණාද සතියේ කාංශේ මේ කෙනාට එතෙන් පටන් දිගට ආශිර්වාද කරනවා සතියේ මේ මේ ආගමික ගතිය අඩුයි. ඒක නෑ. ඒකේ තියෙන තාක්ෂණික ගතිය. ඒක නිසා මෑත යුගයේ මේ තාක්ෂණික දියුමත් එක්ක හරියටම සතිය අඳුනලා දුන්නොත් මේකේ හැඟුම් බර ගතියක් මොකුත් නෑ. මේකේ එකක් කෙරුවොත් දෙකක් හම්බ වෙන්නේ නෑ. එකක් කෙරුවොත් එකයි හම්බ වෙන්නේ. කෙරුවේ නැත්නම් එකක්වත් නෑ. අවස්ථාවාදී වෙන්න බෑ. ඒක කරලමයි උපයන්න ඕන. කියලා පෙන්වුවාට පස්සේ ඒකේ තියෙන මේ සතියේ තියෙන විදුහුරු ගතිය මතු කෙරේ මේ මෑත යුගයේ වෙතින් යෝගානු යුගවල සිදුවෙන දේවල් වෙන්න ඇති මේ යුග පුරුෂෙක් වශයෙන් මතු කෙරේ මහසි සාරෝ ස්වාමීන් වහන්සේ. ඒකට කාටවත් ඒක පිළිබඳ අභියෝග කරන්න යන්නේ නැහැ. ඒ සමග ඉතාමත්ම ලස්සනට ආය සතිපට්ඨාන කියන එක ඉස්සරහට අරගෙන කාට වුණත් මොන 6 4 දන්නේ නැති කෙනෙකුට උනත් මේක කරන්න කියලා දෙන්න. කවුරක්වත් පිළිගන්නේ මේ සතිපට්ඨානය කරනවා කියන එක කරන්න පුළුවන් මේ කාලේ. බෝධි පූජාවත් තරම් වටින්නේ නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් බිරිත් නූලකට ගහන තරම් හොඳ නැහැ කියලා හිතනවා. බෙර පූජාව සද්ද පූජාවක් කරන තරම් හොඳ නැහැ කියලා හිතනවා. ලක්ෂේ මල් පූජාවක් කරන තරම් හොඳ නැහැ කියලා හිතනවා. ඒක ඉතින් තාමත් තියෙනවනේ. නමුත් මේක කෙරුවොත් අර ලක්ෂේ ඉක්මනවා. ටික ටික ටික ටික කත කැවුනට පස්සේ ඉතින් මේ වගේ සූත්‍ර වල අන්තිමට යනකොට ඒ අසත්‍ය අමනසිකාර විතක්ක సంతාන සංඛාර එහෙම නැත්නම් මේ කියන නිග්ගන්හිතබ්බ කියනට හරිය ගැඹුරක් පේනවා. සරුවචනාසිකේ තියෙන ඒ ගැඹීරත්‍ය නමුත් ප්‍රායෝගිකව අවශ්‍ය කරලා තියෙනට මුල් ටික විතරයි. මේ අරමුණක් කරනකොට වෙන එකක් බලපන්. ඒ අයනු ආයනු ටික දන්නවනම් ඉතුරු ටික ඉබේම පෙළ ගැහෙනවා. එනිසා හිතෙනවා ඒ භාවනාවක් හරියට කරගෙන යනකොට මේ කොහේ තිබුණු දැනුමක්ද කියලා. හිතා ගන්න බෑ. අපිට කවදාකවත් පොත් කියලා ඉගෙන ගන්න බෑ. අපිට මේන අරමුණ વિશે මූණ දුන්නාට පස්සේ Taman වෙතර පැමිණෙන දෙයට මූණ දෙනවා විතර මේ ලෝකයේ තියෙන මේ සර්වඥතා ඥානය ලබා ගන්න වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. අපි කොච්චර PhD කරත් අපි කොච්චර ජාති කරත් ඒ වර්තමානට මූණ දෙනකොට එන විදිහේ නැවුම් හැඟීමක් ප්‍රායෝගික අදහසක් ගන්න බෑ. ඉතින් අවස අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ ජීන අධ්‍යාපන ක්‍රමයේට ළමයේගේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙන මූලික කාලේ 100%ක්ම අපි අර වගේ දෙයකට ආයෝජනය කරලා මෙහෙට එන්නේ 60 පෙන්නට පස්සේ. පොලිමේ ඉන්නවා ගන්නෙ නෑනේ අපි ආවට ගන්න නෑනේ මේ 60 පැරලා හොට බිම යනකොට පස්සේ ඉතින් එනවා භාවනා කරන්න. ඒ චන්දුව තංගත නෑ මොකද ඇඟවල දිරලා. රාගේ නෑ. ඇහිල්ල කියනවා මට පැය ගණන් ඉන්න පුළුවන්. හොල්මන් තමයි පුළුවන් නම් කරපන් අවුරුදු 18 දී. පුළුවන් නම් කරපන් භද්‍ර යවුවනේදී. ද්වේෂය ආවට දැම්මනවා කනද වම තියන්න හනකොට දකුණ යන්නේ. ඉතින් කොයි ගහ ගැනීමක් කරන්නේ. ඒක නෙවෙයි බුදුරජාණන් කියන්නේ මේ හදිය මම ආදී අල්ලගෙන මුලට මුලට ඵලය අල්ලා ඊගාවාත්මදී හරි කමන්නේ පුළුවන් නම් මමත් හැබැයි පැවිදි වුණට දැහැින කාලයක් ගිහිලා තිබුණේ. නමුත් ඒ උඩට බනින්න පුළුවන් තරමට මට ගැම්ම තියෙනවා. මම ටිකක් තරුණයි ඒ වෙලාවේ. මට ඒ හාමුදුරුවෝ කිව්වා බෝටත් කලින් මේක අල්ලුවා නම් ආය මොනවාක්වත් නැහැ හොල්ලන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් උනත් මේ ඉතරාට අවිලා තියෙන නා කියන්න බයින් එක නෙවෙයි මම මේ කියන්නේ. නා කියන්න බයින් එක නෙවෙයි. මේකෙන් හරි ගිහිල්ලා කරුණාකල දෙවෙනි પરම්පරාවට ඕගොල්ලෝ හිතාත ගහලා දෑවැද්දක් දෙන්න. උන්ට ඒකාන්ත හරියන මං කියන්නේ ඒ දෑවැද්ද ඒකත් තිබුණට පැවිදි වෙන්න නිවන් දකින්න නෙවෙයි. කරගෙන ඕන කර්මාන්තයක් හරියනවා. එදාට මුලින් ඉඳලා අල්ලන්න පුරුදු වෙනවා. අරු කරප් කරලා නාස්ති කරලා උට ඩිග්‍රී දීලා උටුණු පළන්දලා කාඩ්බෝඩ් ඊට පස්සේ උක මොන જાතියෙන් පොල් කට් විලින් ඇල්ලලා ගත්තත් ගන්න බෑ. ඇයි උ අඟ දාගෙන ඉන්නේ උ ඉඟ දාගෙන ඉන්නේ කොයි වෙලාවෙත් තාම මම ඇවිල්ලා අහවලා මට ඔය කවුරුත් කියන දේ ආයිනු ආයිනු ගන්නන්න බෑ. මට හුස්ම ගන්න හැටි උගන්නන්න එනවාද? ඕන්න බන. හැබැයි ඒ උනන් තමක් නෑ. ඒ අඟ බිම තියලා වැඩේ කරන්න පටන් අරගත්තොත් සත්‍ය අනුග්‍රහය කවදාකවත් සත්‍ය කෙරෙහි තියෙන විශ්වාසය කවදාකවත් පාවා දෙන්නේ නෑ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ මේ නිග්ගහන කරන්න රාග එනවා කොහොමදත් එනවා. එනකොට දන්නවා පැහෙන්න හදන්න එපා. ඔබ මගේ පාන්නේ අර්ථය තියෙන කියලා රාගයට, ద్వේෂයට එහෙම කතා කරන්න පටන් අරගත්තොත් අච්චිචි තණ්හා. තණ්හා විනාශ කරා. තා ඉවර කරලා නැහැ. නමුත් එන්න තියෙන තණ්හාවට කතා කරලා කියන්න පුළුවන් පැහෙන්න එපා. ඔබ ඔච්චර කල් නැටුවා. ඒක හරියට මුද්ද හයිය හති තියෙන මීහරකෙක් කැලෙන් ගෙනල්ලා උට නාස්ලනුවක් දාලා කුර ගැහුවට පස්සේ තියලා ගත් පිය ගහට තියලා බැඳගත්තට පස්සේ ආයේ මීහර කන්නට ඒ උගේ තියලු ශක්තිය මට ලාභයි දැන්. ඌ අදින ඕන බරක් තියලා අදිනවා. ඒ වගේ කල් වල්ලලියක් ගෙනල්ලා ඒක හෙන්ඩුවට කී කරු කරගත්තා වගේ වල්ලලිය වල්බూరు ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න හයිය වැඩි. ඒ වගේ අපි ළඟ තියෙන මේ තණ්හාව 100%ක්ම යොරෙන්නේ මහා පරිණිරවාණේ. නමුත් මේ මතුවෙන හැම තණ්හාවක්ම සාසන වර්ධනයට යොදවනවා. තව කෙනෙකුට අප්‍රතිහතව උදව් කරන්න යොදන මොකද ඒක ශක්තියක් නේ. ඒක නිසා ඒකට කියන්නේ සංවේග කියලා. සංවේග කියලා කියන්නේ අමුතු වේගයක්. දැන් මෙච්චර භාවනා කරපු ආව මටත් රාගය එනවා. සංවේගය පහල කරගන්නවා. ඒක නිසා මම ඒක නිකන් තියන්න හොඳ නැහැ. හිත තිබ්බොත් යකායේ කම්මල කාට හරි එක්ක තමන්ගේ භාවනාවකට එවනද මොනවාර දෙයකට මේ වේගය යොදවන්න ඕන. මට තරහා එනවා. කොහොමඩක්වත් වළක්වන්න බෑ. මොකද මේ ඇඟ තියෙන්නේ හැදිලා තියෙන එකනේ. ඒක ඔක්කොම සංවේගයක් බාටපත් කරන සාසන කෘත්‍යයකට යොදවනවා. මොහේ ආවත් ඉවර වෙච්ච ගමන් වැඩ පටන් ගන්නවා. ඒක නිසා ඒ අච්චිච්චි තණ්හා තණ්හාව කපනවා වාවත්ති සංයෝජනං අර හැකිල්ල ඇකිල්ල තිබුණ හැකිල්ල ආපිට හරවනවා. නිකමට හිතන්න බිලි කොක්කක් වගේ තියෙන බිලියක කොක්ක කෙලින් කරලා දැම්මොත් මාළුව අල්ල අහුවේද කියලා? විදි කට්ට කැමක් ගැට ගහලා දාගෙන අවුරුදු ගාණක් ඉන්න කවදාකවත් අහුවෙන්නේ නැහැ. බිලියට තමයි ඇමිලෙන්නේ. අපිත් ඇමිලෙන්නේ බිලියට. බුදුසසුන කියනවා බිලිය විශ් කරන්න එපා කොක්ක දිග අරපන්. සංයෝජන ධර්ම 10 කොක්ක දිග අරපන් දෙවමට මොනක්ක පැටලෙන්නේ. බිලිය නැහැ. ඒ නිසා වාවත්තයි සංයෝජනං සංයෝජන අනිත් පැත්ත හරවන. අරියාදුවට තිබුණ කොක්ක කොක්ක විශ් කරන්න එපා. ඔක්කොක දිගහැරපන්. ඒ වගේම සම්මා මානාභි සමයා. තම ළඟ තියෙනවා දැන් මාන්නයක් වෙනවට පරණ පුරුදු දාලට. ඒකෝට දිනවා අනේ බුදුහාමුදුරුවොත් එක්ක බලනකොට මම මේ මොනවද සංසන්දනය කරන්නේ. උන්වහන්සේගේ දැනුවත් එක්ක බලනකොට අපිට මොනවද අහුවෙලා තියෙන්නේ. මේ සංඝරත්නය අපිත් කවුරු 2600ක් මේ කිනාපු ඇත්ත මොන විදිහට මේ දුෂ්කරතා තියේදී විදේශ බලපෑම් තියේදී රජවරු අබුද්ධෝත්පාද වෙලා තිය අබුද්ධෝද වෙලා තියේදී ගෙනෙනකොට අපිට මොන තරම් බාධක ධර්ම තියෙන්නේ නැද්ද? එහෙව් සංඝයා ගෙන ආපු වැඩපිළිවෙලදී අපි මේ මధుරයක් කරනවා කියලා චර්චුරු ගන්නවා, කැස්සක් අහිනවා කියලා චර්චුරු ගන්නවා. මෙහෙම පුළුවන් යුද්ධයක් කරන්න. ඒතර තමන්ගේ මාන්නේ යොදවන්නේ තමයි තියෙනවා මාන්නයක් අවශ්‍යයි. ඒ මාන්නේ යොදවන්නේ මාන්නේ කඩන්නවා. මේ සබුතන්ස කියනවා ආහාර නිසා ආහාරම් පජහත. දාහනේ ටික ගනින් දාහනේ ඊට පස්සේ නොගන්න. මාන්නේ පාවිච්චි කරුවා මාන්නේ කඩන්න. අයි මොකුත් නෑ ඒ ඒ ඒ වයර් එක දිගේම තමයි ඇරින්නේ බුදුරජාණන් වහන්සේක අයින් කරන්න යන්නේ. භාවත්තේ සංයෝජන සංයෝජන හරපානි පැත්ත හරවපා. සම්මා මානාභි සම්මේ අපිට තියෙන මාන්නේ ගණින් මම මේ මේ මේ ශාසනය ඇතුළත ජීව නිවන් දකින්න නැත්නම් මං කාට හරි මේක උගන්වලා දෙනවා එහෙම නැත්නම් මං කාට හරි ආදර්ශ දායකයක් ඇති කරගන්නවා කියලා ගත්තොත් ඒ ඒ ආකල්ප වෙනස ඇති වුණාට පස්සේ ඒ මනසේ කරායන හැම විනෝදාංශයක්ම විභූෂණයක් වෙනවා කෙලෙසක් පහළ වෙනකොටම විභූෂණයක් වෙනවා මම මේකෙන් වැඩ අරගෙන බලන්න ඕන එන රාගේ ඒක මට නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් ඒකද යක්කු බැඳගන්නේ යක්කු බැඳගත්තට පස්සේ යක්කුන්ගේ බැඩගන්නේ. ඒ වගේ ඒව බැඳගත්තට පස්සේ පේන්න පටන් අර ගන්නවා. ඒ රාග ద్వේෂ මොහ නැතු ඉන්නම බෑ මේ ලෝකේ. හැබැයි දාස වෙන්නේ අනිත් ඔක්කොම දාස වෙලා වැටෙනවා. මම දන්නවා හරියටම එකේ නිලෙම්ම මිරිකලා ගත්තට පස්සේ කුක්කා වගේ පාත් වෙලා ඉන්නවා. නිසා රාග ద్వේෂම දුරු කිරීම ඒක පරිණිරවාණදී සිද්ධ වෙනවා. නමුත් අනුපදේශේස නිර්වාණයේදී ඒ තාමත් රාගය එනවා. තාමත් ද්වේෂය එනවා. තාමත් මෝහය එනවා. එනේන වෙලාවේදී හරියටම දන්නවා. හරියට ඇනේට ඔළුවට ගැහුවා වගේ ඒ රාගේ පාවිච්චි කරපුවාම ඇත්තටම රාගයේ කෙනෙක්ගේ සම්පූර්ණයෙන් නැත්තම් රාග නිසිත කෙනෙක් එක්ක කොහොමදක් කතා කරන්න බෑ. රාග නිසිත කෙනෙක් එක්ක කතා කරන්න අපි රාගය හරහාම තමයි කතා කරන්නේ. ඒ නිසා Taman ළඟ තියෙන පාලනය කරපු රාගය, අතන තියෙන අසීමිත රාගය මේක හරහා දැන් අපි මොකෙකට හරි අපිට වැක්සින් කරන්න නම් බලමරපු විස බීජයක් නෙදෙන්නේ. බලමර විස බීජයක් දීපු ගමන් අනික ශරීරේ ප්‍රතිදේහ හදා ගන්නවා. ඒකේ විස බීජ නැත්තම් ඒක කවදාකවත් ප්‍රතිදේහයක් හදන්න බෑ. ඒ නිසා අපිට කුෂි කර්මෙදී උගන්වනවා සම්පූර්ණ ජීවාණුහරණය කරපු පසකට කොච්චර බීජ දැම්මත් ප්‍රරෝහණය වෙන්නේ නැහැ. පසේ විස බීජ තියෙනවා. පස්සේ ඕජාව තියෙන්න ඕනේ. ඒ විස බීජත් එක්ක තමයි පැලේ වැඩෙන්නේ. ඒ නිසා 100ක් විස බීජ ජීවාණු හරණය කරපු පසක් අපි හමුනත් අපි හිතුවොත් මේනම් ලෙඩ රෝග හැදෙන එකක් නැහැ. විස පලිබෝදේන එකක් නැහැ. ගහ සපට හැදෙයි කියලා නෑ. අඩු ගානේ ප්‍රරෝහණයවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි කරන කෙලෙස් භූමිය තද්ද ඕජා සහිත තැනක්. මේක හරියට නෙළුමක යට තියෙන ගොහරුව වගේ. නෙළුම පිපුණට ගොහරුවෙන් අයින් වෙලා නැහැ. තාම ගොහරුවෙන්ම තමයි ඇදලා ගන්නේ අර නෑ පිපෙන්නේ වතුර අල්ලන්නේ නැති තාලෙට. නෙළුම් පතට වතුර වැටෙනකොට වතුර අල්ලන්නේ හැබැයි සම්පූර්ණ ඕජාව ගන්න වතුරේ. එනිසා බුදුරජාණන්තුකෝ මම manussත්වයේ ඉක්මවුවා. හැබැයි මම සම්පූර්ණ මිනිසෙක්. එනිසා මට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරතයි. ඕගොල්ලන්ගේ ඉරියව් ඔක්කොම මට තේරෙනවා. මගේ ඉරියව් ඕගොල්ලන්ට තේරෙනවා. මම අපි sannivedanaya කරන්නේ මිනිසෙක් වශයෙන්. බුදුසසුන කවදාකවත් කිව්වේ නෑ මම ਸਰබලදාරි දෙවි කෙනෙක්. මම මාව දකින්න බෑ. මම පේන්නේ නෑ. උන්වහන්සේ ඉතිහාසගත පුරුෂයෙක්. අපි තමයි මේ 18 රියන් කළා උඩ උස්සලා තොරන් ගහගෙන මේ බුදුජානනාංශේ නිකන් කොහොමද තල්ලු කරන්න හදන්නේ. <clears throat> නෑ හොඳට දාඩිය දාන. හොඳට මහන්සි වෙන කෙනෙක් අන්තිමට පරිණිරාණයට යනවා කිව්වා ආනන්ද මට වතුර ටික වතුර ටිකක් තිබා. මට යන්න බෑ මට කලන්තෙයි. මගේ කකුල් අතපය ඉදිමිලා. මගේ මේ දිරච්ච විදච්ච පරණ බර කරත්තයක් වගේ මගේ ඇඟ ජර්ජර ගන්නවා කියලා. ඉතින් එහෙමනම් බුදුහාමරන්ට ওই කියන විදිහට මේ නොක නොකිය ඉඳ තිබ්බ නැත්නම් විභූෂණ පානද මේ ඇත්තටම කියලාම කරන්නේ. උඹලා වගේම ලේමස් සහිත ඇඟක් මට තියෙන්නේ. හැබැයි උඹලා වගේ නෑ බෑ කියන්නේ. චරිචුරු ගන්නෑ මම හැකි සංඥාවෙන් යන්නේ. එච්චරයි බුදුහාමරන්ට ඇති කරන්න ඕන. ඒ 100ට කෙලස් කෙලස් සමූල ඝාතනයක් අවශ්‍ය කරන්නේ නෑ. කෙලස් නැතුව අපිට කොහොමඩක්වත් නෑ බිස්නස් එක කරන්න බෑ. බිස්නස් එක තියාගන්න හැබැයි බිස්නස් එක ලාභයට ගන්න. අරියාදුවට යන්න දෙන්න එපා. ඒ නිසා කෙලෙස් නැති කිරීම නෙමෙයි අපිට තියෙන්නේ කෙලෙස් වල නිලේ හරියටම අල්ලා ගන්න. අල්ලා මිරිකණ්ඩ ඕනේ අඬන්න. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඊට පස්සේ ඌ කියන කියන දේ කරලා දෙන්න. ඒක නිසා අපි කරගෙන යන මුල් මුල් ආයෝජනවලදී අපිට අවසාන ඵලයට හිතා ගන්නවත් බෑ. නමුත් ඒක ගැන හිතලා හිතනරක් කරගන්නත් එපා හැම චිත්තක්ෂණයකම කලයකට වතුර බින්දු බින්දු වැටෙනා වගේ මොහොතින් මොහොත සතිය වැඩි කරගෙන යනවනම් ඒ ගැඹුර එහෙම නැත්නම් ඒ අමාරු සමීකරණ කොටස් වලට ගෙනියන එක ධර්ම නියාමයක්. ඒකට කටපාඩම් කර කර ඉන්න ඕනේ තමන් කල යුත්තේ කරන්න කරනකොට ඒකෙන් ආඩ්‍ය කරලා දෙනවා. ඒ යුගයෙන් හරි ගසලා දෙනවා. ඉතින් ඒක නිසා අපි කල යුත්තේ මෙච්චරයි. ඒ දේ කරනවා නම් ධර්මයෙන් අපිට කෙරෙන්න ඕන දේ කරනවා. ඒකේ බුරුම භාෂාවෙන් කියනවා උඹ මිනිසුන්ව කරන්න ඕන දේ උඹ කරනවා නම් මිනිසුන්ගේ උඹට ඕන කරන්න දේ ඉබේ සිද්ධ වෙනවා. තුර්බාචු සවුන් කුවචු අවුන්. උඹේ પરමාර්ථය ඉෂ්ට වෙන්න ඕන නම් කිසිම කෙනෙකුට මොනම හේතුවක් නැසාවත් දුක් පීඩාවක් දෙන්න එපා. කිසිම වෙලාවකට කවදාකවත් සාමය කඩන්න එපා. කරන්න පුළුවන් හැටි කරන්න මේ අම්මද තාත්තද නංගිද මල්ලිද බලන්න එපා. ඉදිරිපත් වෙන වෙලාවෙදී තමන උපරිම කරන්න. ගෙදර ගිහලා බලනකොට තමන්ගේ කටයුතු සේරම කෙරලා තියෙනවා. එහෙම නැති න්‍යායක් අපි මේ අපේම බැංකු ගිණුමයි අපේම රක්ෂණ රහසිකයි මගේම පුතයි මගේම තාත්තයි කියලා හොයන්න ගියාම උන්දලම තමයි පිහින් අරින්නේ. ඒ ඒ තෝරගත්ත එකම තමයි පිහින් අරින්නේ. අපි කාටවත් පොදුවේ කරන්න ගියාම මේ පිටේකේ පිහින් යන්නත් කමකුත් නැහනේ. පුතා නෙවෙයිනේ. හරි සන්තෝෂයක් තියෙනවා මේ තමන්ගේ මේක අහිනකොට තමයි කාගෙන ඉන්න බැරි. ඒ මොකද ඌ ප්‍රේමයෙන් වැදුයේ මේ පුතා නොවේදෝ කියනවා හරියම්බ කරන්නේ නැතුව කන්න දීව පුතා තමයි. ඔක්කොටම පුතා වගේ මාතා යතනියම් පුත්තන් කියලා ගත්තනම් කාගෙන් හිරිහැරයක් ආවත් කාගෙන් ස්තුතියක් ආවත් කාගෙන් බැනුමක් ආවත් ගාලල්ලා. ලෝකේ ඉන්න හරියක් කියන්නේ දුස්සීලයෝ. ගාලල්ලා ඉතින් මේ මිනිස්සු කට කහනවට මොනවාරි කිව්වා මට මොකෝ. එතකොට මැරෙන්න ඉස්සරළම ඒ ඒ ලැබෙන්න ඕනේ පිරිච්ච ගතිය බුදුහාමර කොහොම ඉඳ ඇද්ද? නිවන කියන්නේ කොහොම එකක්ද? මෙතන එනකම් මේ ශාසනය ගෙනාපු වීරයන් වහන්සේලා කොහොම මේවා කාගෙන ඉඳ ඇද්ද? අපි මොනවටද මේ කුඩු මිරිස් කාපු රිලව් වගේ නියවගන්නේ? රණ්ඩු සරුවල් කරන්නේ මේවා දේවල්ද කියලා අර ඔක්කොම ගන්සභා මට්ටමට වැඩෙනවා. දනියම් පල්ලෙහාට වැඩිලා ඉදිරියට යන්න ඕන ශක්තිය ලැබෙනවා. ඒකත් මේ මේ ඉබේ වෙනව නෙවෙයි මේ වැඩේ කරගෙන යනකොට එක සංදිස්ථානයකදී වාසියට හිටිනවා. අරියාදුවර තිබුණ දේවල් වාසියට ඉන්නවා. එතෙන්ද යනකම් අර කලයට බින්දු බින්දු අගුවේ තිබ්බ කලයට වතුර බින්දු වැටෙනා වගේ මොහොතක් මොහොතක් පාස මේ පවත්වන සතිපට්ඨානෙ තියෙනවනම් ওই සංසාරගතව පැමිණිච්චේ විතක්ක බිතින්න පුළුවන්. ඉතින් ඒ සඳහා ශීල දිනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දවසේ ධර්ම දේශනාව නැත කරන මේක අපේ ධර්ම දේශනාවලියෙත් නිමාව බාටපත් වෙනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.